නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස ශ්‍රද්ධාවන්ත පින්වතුනි අද අපි මේ භාවනා වැඩසටහනේ අවසාන දවස. දැන් මේ වන විට අපි පැහැදිලිවම ඉගෙන ගත්තා. අපේ බුදුරජාණන් වහන්සේ අවබෝධ කළේ කුමක්ද කියන එක. ඒ වගේම අප අවබෝධ කරගත යුත්තේ කුමක්ද කියන එක. බුදුරජාණන් වහන්සේට ඔය අපි ඇසූ ওই ධර්මය අවබෝධ කරගන්නට පුදුමාකාර වෙහෙසක් මහන්සියක් දරන්නට සිදු වුණා. පුදුම විදිහට වෙහෙස මහන්සි වෙලා නුවණ මෙහෙවලා ජීවිතේ ආසාව අතහැරලා ගිය ගමනක ප්‍රතිඵලයක්. ධර්මය තේරුම් ගැනීමේදී මූලික වශයෙන්ම මේ ධර්ම අවබෝධයට උපකාර වෙනවා කරුණු හතරක්. පළවෙනි එක සත්පුරුෂයන්ගේ ආශ්‍රය. සත්පුරුෂයෝ කියන්නේ ධර්මයේ අවබෝධ කළ. එහෙම නැත්නම් ධර්මයේ අවබෝධ කිරීමට වෙහෙස මහන්සි වෙන පිරිස. ධර්මයේ අවබෝධ කළ එහෙම නැත්නම් ධර්මයේ අවබෝධ කිරීමට වෙහෙස මහන්සි වෙන පිරිස ඒ සත්‍ය කියවලා හදාරලා දරාගෙන නෝනින් මෙනෙහි කරලා වටහාගෙන තියෙනවා. අන්නේ පිරිස ආශ්‍රය කිරීමේදී මොකද වෙන්නේ? ඒ ධර්මයේ අසක්ත ලැබෙනවා. එතකොට පළවෙනි එක සත්පුරුෂ සංසේවනය, දෙවෙනි එක සද්ධර්ම ශ්‍රවණය. ඒ ධර්මයේ අසන්ත ලැබෙනවා. ඒ ධර්මයේ අසන්නට ලැබෙනකොට මොකද වෙන්නේ? තමන් මෙච්චර කාලයක් හිත හිත හිතපු පිළිවෙල විනාශ කරගන්නවා. ඒක මොකද්ද? යෝනිසෝ මනසිකාරය. යෝනිසෝ මනසිකාරයෙන් නුවණින් මෙය අවබෝධ කිරීමට මහන්සි ගන්නවා. නුවණින් විමසනවා. නුවණින් විමසීමේදී නුවණ කියලා අපි තේරුම් ගන්නේ ධර්මයේ තුලින් අපි ඇති කරගන්න දේ මිසක් අපිට හිතට හිතන හිතන දේ නෙවෙයි. මොකද අපේ හිතට නොයේක් දේවල් හිතෙන්න පුළුවන් නුවණක නාමයෙන්. ඒ නෙමෙයි. ධර්මයේ තුලින් අපි තේරුම් ගන්න පිළිවෙල තමයි අපේ නුවණ. එහෙම නැති නිසා තමයි සමහර උදවිය කියන්නේ ඔය පොත්පත් මොනවද? පොත්පත් වල මොනවද තියෙන්නේ? මේක වඩනකට අවබෝධ වෙන්න ඕනේ. ඔව්. ප්‍රායෝගික දැනුම වෙනම එකක්. පොතේ දැනුම වෙනම එකක් කියලා. ඒ කියන්නේ ධර්මයේ දැක්ක උදවිය නෙවෙයි. ධර්මයේ හරියාකාර තේරුම් ගත්තා නම් ප්‍රායෝගික දැනුමයි පුතේ දැනුමයි කියන්නේ එකක්. දෙකක් නෙවෙයි. ඒක හරියට මේ වගේ. අපි කියනවා අපි ඉගෙන ගන්න මේම. පොතක තියෙනවා කෑමක් හදන පිළිවෙලක් කියලා. මොකද අපි කරන්නේ? ඒ විදිහට හදනවා. හදුවට පස්සේ පොතේ දෙනමයි හදපු එකයි දෙකක්ද? නෑ. පොතෙන් ඉගෙන ගන්න ඒ විදිහට හදුවා. අන්න ඒ වගේ මේ ජීවිතයේ සම්බන්ධයෙන් බුදුරජාණන් වහන්සේ දේශනා කරපු දේ තමයි පොතේ තියෙන්නේ. එහෙම නැතු එක එක එක එක එක නාට හිතෙන කයි කතන්දර නෙවෙයි. සූත්‍ර පිටකය කියන්නේ. දේශනා කියන්නේ උන්වහන්සේ අවබෝධ කරගත්තු දේ. අවබෝධ කරගත්තු දේ කුමක්ද කියලා ඉගෙනගත්තු නැති කෙනා ඒ දේශනාවට ගරු කරන්නේ නැහැ. එයා හිතන්නේ දේශනාව කියන්නේ වෙනම එකක්. අදාළ නැති එකක්. ඒක සම්මුතියක් කියලා. පිටපතේ. ඒ දේශනෙන් තොරව උන්වහන්සේගේ සම්බුද්ධත්වයේ පිළිසරණකින් තොරව මේ ලෝකේ විමුක්තියක් නම් කෙනෙකුට ලබන්න බෑ. බුදුරජාණන් වහන්සේ පෙන්වුවා සිංහනාද කරන්න කියලා. මේ ලෝක ධාතුවේ පළවෙනි ශ්‍රාවකයා, පළවෙනි ශ්‍රමණයා, දෙවෙනි ශ්‍රමණයා, තුන්වෙනි ශ්‍රාවකයා, හතරවෙනි ශ්‍රාවකයා ඉන්නේ කොහෙද? මේ බුද්ධ ශාසනයේ පමණයි. කවුද පළවෙනි ශ්‍රාවකයා? සෝතාපන්න වෙච්ච කෙනා. දෙවෙනි ශ්‍රාවකයා. ඔව් නැවත එකවරක් පමණක් ලෝට එන කෙනා. තුන්වෙනි ශ්‍රාවකයා කාම ලෝකයට නැවත නොයන කෙනා. හතරවෙනි ශ්‍රාවකයා සීල ලෝකෙන් මිදුණු කෙනා. මේ හතර දෙනාම සිටින්නේ මේ බුද්ධ ශාසනයේ පමණයි. එහෙනම් පේනවාද බුදුරජාණන් වහන්සේගේ ධර්මයෙන් තොරව විමුක්තියක් තියෙනවනම් අනිත් ශාසනවලත් සිටිය අනිත් කිසි තැනක එහෙම පිරිසක් බිහි වෙන්නේ නැහැ. නමුත් ලෝකේ රැවටෙන්න පුළුවන්. ලෝකේ රැවටෙන්න පුළුවන්. විමුක්තියක් දන්නේ නැති පිරිසව රවට්ටන්න පුළුවන්. විමුක්තිය දන්නේ නැති පිරිසව රවට්ටන්න පුළුවන්. දැන් ඒව මේ විමුක්තියක් නොදන්න අහිංසක පිරිසව රැවටෙනවා. දවසක් සායි බාබාතුමා එයාගේ කටින් ගත්ත ලිංග මොකක්ද ඒකට කියන්නේ ලිංගම් පිටරේ හැදී තියෙන ගලක් අරගෙන පෙන්නුව ඔක්කොට මේ බලන්න පෙන්නලා කිව්වා මේ දර්ශනීය දුර්ලභ එකක් දුර්ලභ දර්ශනයක් මේ දර්ශනීය දැක්ක දැක්ක හැමෝම මේ ජීවිතයෙන් සතර දුක ගෙවනවා අවසන් කරනවා ඒ කියන්නේ මරණය මැද පිරිනම පානවා කියවල ඒක බලාගෙන හිටපු ලංකාවේ අම්මලා හිතාගෙන ඉන්න සමහර අය මරණිමත් පිටුම් පානවා කියලා. කොච්චර අඥානකමක්ද? මේ කවුද ඉස්සෙල්ලම රැවටුනේ කවුද? කවුද ඉස්සෙල්ලම රැවටුනේ? එයා තමයි ඉස්සෙල්ල රැවටුනේ. එයාගේ රැවටිල්ල නිත්‍යයටත් යනවා. අන්න ඒකයි තථාගත ධර්මය කියන්නේ. එහෙම රැවටිලි මාත්‍රයක් නෙවෙයි. මේක හොඳට නෝනින් අවබෝධ කරලා තේරුම් ගන්න වැඩ පිළිවෙලක්. එතකොට නුවණින් තේරුම් ගන්න කෙනෙකුගේ ජීවිතේ නැඹුරු වෙන්නේ මොනවටද? ධර්මයට. ධර්මානුකූල ප්‍රතිපදාවකට යාගේ ජීවිතේ ටික ටික වැටෙනවා. ඒක මොකද්ද? ධම්මානු ධම්ම ප්‍රතිපatti. එතකොට කර්ම කීයක් මං කියවද? කර්ම හතරයි. පළවෙනි එක සත්පුරු සාත්‍රය. සත්‍ය ධර්ම ශ්‍රවණේ යෝනිසෝ මනසිකාරේ ධර්මානුකූල ප්‍රතිපත්තිය. දැකද සත්පුරුෂයෙක් නම් යම් කිසි කෙනෙක් එයා පැහැදිලි මාර්ගයක් කියනවා. එයාගේ තුලින් ධර්මය ලැබෙනවා. එතකොට ආර්ය ශ්‍රාවකෙක් වෙන්නේ එතකොටයි. ඉතින් අපි වගේ අය දේරුවන් සරණ ගිහින් පුතත්ජන කෙනෙක් අදහන්න පටන් ගත්තොත් ඉවරයි සත්‍තිසරණ ඉවරයි කැදෙනවා. තිසරණේ කැදෙනවා. ඊට පස්සේ පිළිසරණ නැහැ. ඉතින් අංග හතර සත්පුරුෂ ආශ්‍රේ සද්ධර්ම ශ්‍රවණේ යෝනිසෝ මනස්කාරය ධම්මානුධම පටිපන්ති කියන මේ හතර තුලින් අපේ ජීවිතේ ඇති කරලා දෙන්නේ කොහොමද සතර සතිපට්ඨානයට ජීවිතය යොමු කරලා දෙනවා දැන් මම මේ දවස් ටිකේ කියාපු සෑම දෙයක්ම අයිති වෙන්නේ සතර සතිපට්ඨානයේ මට දැනගන්නට ලැබුණා පිරිසක් හිතනවා අනේ අපි මේ දා මෙච්චර කල් භාවනාව හැටියට ඉගෙන ගත්තේ සතර සතිපට්ඨානයට ඉගෙන ගත්තේ මේ මම මේ දැන් අපිට ආහන ලැබිච්ච දේවල් නෙවෙයි වෙන දේවල්. ඒ නිසා සතර සතිපට්ඨානේ මොකක්ද කියලා ගැටලුවක් මතුවුණා කියලා. මතක තියාගන්න ආනාපාන සතිය වඩනවා නම් ඒක අයිති මොනවටද? කායානුපස්සනාවට. අසුභේ වඩනවා නම් ඒක ඇයිද මොනවටද? කායානුපස්සනාවට. ඊළඟට Tamange ඉරියව් පිළිබඳ සිහිනුවන තියෙනවා නම් ඒක ඇයිද මොනවටද? කායානුපස්සනාවට. ඊළඟට ඔව් පඨවි ආපෝ තේජෝ වායු වශයෙන් මේ ශාරීරික කොටස් බෙදලා බලනවා නම් ඒක ඇයිද මොනවටද? ඔව් ඒකත් කායානුපස්සනාවට. ඊළඟට මේ මලකුණක් පිළිවෙලින් කුණු වෙලා මස් දී වෙලා ගිහිල්ලා ඇටසකිල්ලක් වගේ වෙනවා දකින්නකොට අන්න ඒක මොකේටද ආයේ කායानुපස්සනාවට ඒ කුම කායानुපස්සනාව ඉතින් කායानुපස්සනාව පමණක් නෙමෙයි සතර සතිපට්ඨානෙම සිත පිළිටන්න ඕනේ එතනින් නැවතුනොත් ඉතින් මුකුත් කරගන්න බෑ චිත්තානුපස්සනාව දැන් අපි දන්නවා චිත කුමක් ප්‍රත්‍යයෙන් හටගන්නේ. නාම රූප ප්‍රත්‍යය. එන චිත කියන එක දකින්න හදන එකට අපි දකින්නේ මොනවද? නාම රූප. එහෙනම් අපි ඒක හරියට දැනගන්න ඕනේ. මේ සිතක් පහළ වුණා, සිතක් පහළ වුණා කියලා හිතන එක නෙවෙයි. නාම රූප ඒකෙන් අපි කියමු අපිට රාග සිතක් ඇති වුණා නම් මේ සිත ඇතුලේ කුමක් ප්‍රත්‍යයෙන්ද? කොහොමද මේක පවතින්නේ? ඒක දැනගන්න ඕනේ. තරාගං වා චිත්තං තරාගං චිත්තං තිපජානාති. රාග සහිත සිතක් ඇති වුණා නම් ඒක දැනගන්න ඕනේ. දැනගත්තේ නැත්නම් දැක්කේ නැත්නම් ඒක ප්‍රහාණය කරන්නේ කොහොමද? ඒ වගේ දිගටම තියෙන සතර සතිපට්ඨාන චිත්තානුපස්සනාව ගැන විදීමත් එහෙමයි. දැන් අපිට ඇල්මක් ඇති වෙන්නේ, එක ගැටීමක් ඇති වෙන්නේ, එක මුලා වෙන්නේ මේ විදීමක් මුල් කරගෙන. මේක අපි තුලින් දකින්න ඕනේ. මේකේ හොඳම පිළිවෙල තමයි ඉස්සෙල්ල පටිච්ච සමුප්පාදයේ තුලින් පංච උපාදානස්කන්ධයෙන් හැදෙන හැටි දැක ගැනීම. මම ඒකට උවමනා කරන ඔක්කොම දේවල් කියා දීලා තියෙනවා. ඒ නිසා ඒක නෝනින් සලකන කෙනෙකුට සිටී දුකක් ඇති කරගන්න කාරණයක් නැහැ. අනේ මට මෙහෙම කිය අපිට කියා දුන්නට අපිට තේරෙන්නේ නැහැ කියලා. තේරෙන්නේ නැහැ කියන ඉන්න නෙමෙයි තියෙන්නේ. අපි ඒක නෝනේ විමසන්න මහන්සි ගන්න ඕනේ. එහෙම නැත්නම් තේරෙන්නේ නැහැ තමයි. අපි ඒක නෝනින් තේරුම් ගන්න මහන්සි ගන්න ඕනේ. මොකද හේතුව අපිට එහෙම හිතෙන්න අපි කලින් හිතාගෙන ඉඳලා තියෙන්නේ භාවනා කරගෙන යන්න. එතකොට අවබෝධ වේවි. එහෙම නැත්නම් හිතාගෙන ඉඳලා තියෙන්නේ භාවනා කරගෙන යනකොට අවබෝධ වෙවි කියලා. එහෙම අවබෝධ වෙනවා නම් භාවනා කළ පමණින් හිමාලයේ ඉන්නව දහස් සංඛ්‍යාත සාධුවරු භාවනා කරන. කවුරුවත් මාර්ගඵල ලබන්නේ නැහැ. සමහරු කියනවා සමාධියක් ඇති කරගන්න එතකොට හරි. වයි අවබෝධ වෙවි. සමාධියක් ඇති කරගත්ත පමණින්ම අවබෝධ වෙන්නේ නැහැ. සමාධිය අවබෝධයට විශාල රුකුලක්. අවබෝධයක් සඳහා යෝනිසෝ මනසිකාරයක් තියෙන්නම ඕන. නෝනින් තේරුම් ගැනීමේ හැකියාවක් තියෙන්නටම ඕන. තේරුණාද? ඊළඟට දැන් මම ඊයේ කියා දුන්න සතර සතිපට්ඨානයේ වඩන කෙනා තුළ සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම වැඩෙන හැටි. සත්‍යස් බෝධිපාශික ධර්ම වැඩන කෙනෙක් මාර්ගයේ තුල ඉන්නේ. එක්ක ඵලයටපත් වෙනවා. ඉතින් මේ මාර්ගඵල කියන ඒවා ගැන විශාල වශයෙන් වසර දහස් ගණනක් වගේ තිස්සේ අවුල් වියවුල් ඇති වෙලා තියෙනවා. මේ අටුවා විස්තර නිසා, බාහිර පොත්පත් නිසා බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ හොඳට හදාරලා නුවණින් තේරුම් ගත්තට පස්සේ තේරෙනවා මේ එහෙම හාස්කමක් නෙවෙයි මේක අවබෝධ වෙන වැඩපිළිවෙලක් කියලා. ඊළඟට මම කිව්ව දැන් ඔය අංග හතර තමයි අරහත්ත්වයට දක්වාම සත්පුරුෂ සංසේවනේ සබ්බකමස්සවනේ යෝනිසෝ මනසිකාරේ ධර්මානුතම ප්‍රතිපත්තිය මේක තුල යාට සම්මා දිට්ඨිය පිළිටනවා. තේරුණා? සම්මා දිට්ඨිය පිළිටනවා. සම්මා දිට්ඨිය කරුණු පහකින් අනුග්‍රහ ලබන්න ඕනේ. සම්මා දිට්ඨිය කියලා කියන්නේ මේ ඇත්ත తත්වයේ පිළිබඳ Tamanට තියෙන අවබෝධය. පංච පාදානස්කන්ධයන්ගේ පැවැත්ම දුකක් වෙන්නේ මෙන්න මේ කාරණා නිසා. කියලා දුකයි හේතුවයි දැකලා හේතුව නැති කිරීමෙන් දුක නැති කරන්න පුළුවන්. හේතුව නැති කරන්න තියෙන මෙන්න මේ පිළිවෙලට නොනින් අවබෝධ කිරීමෙන් කියලා චතුරාර්ය සත්‍ය Taman තුලින් තේරුම් ගත්තට පස්සේ ඒක සම්මා දිට්ඨිය. ඒක ඥානයක්. එයාට කරුණු පහකින් ඕනේ. කරුණු පහ තමයි සීලයෙන් අනුග්‍රහ ලැබෙන්න ඕනේ. ඒ මොකද? ඔව් සීලය දුර්වල වුණොත් හිත විපිලිසර වෙනවා. හිත විපිලිසර වෙනවා. ඒ නිසා සීලෙන් අනුග්‍රහ ලැබෙන්න ඕනේ. ඊළඟට සුත සුත කියන්නේ ධර්මයෙන් හොඳට නිවැරදි ධර්මය අහන්න ලැබෙන්න ඕනේ. එතකොට මොකද වෙන්නේ? සැක සංඛා දුරු වෙනවා. නැවත නැවත ධර්මයේ හිත පිහිටනවා. ඊළඟට සාකච්ඡා. සාකච්ඡා කිරීමෙන් නොදත් ධර්ම පිරිසිදු වෙනවා. නොදත් ධර්ම දැනගන්නවා. තත් ධර්මයේ දැනගත්තු ධර්මයේ තව පිරිසිදු වෙනවා. ඊළඟට සමත හිත සංසිඳවා ගන්න ඕන. ඊළඟට විපස්සනා. ඔන්න පහ. තේරුණාද? සීලයෙන්, සුතයෙන්, සාකච්ඡාවෙන්, සමථයෙන්, විපස්සනාවෙන්. ඔය පහෙන් අනුග්‍රහ ලැබෙනවා නම් Taman දන්න ධර්මයට දියුණුවක්මයි පිළිහිමක් නැහැ. පිළිහිමක් නැහැ. ඊළඟට මේ ධර්මයේ තේරුම් ගන්න ශ්‍රාවකයා ධර්ම මාර්ගයේ ටික ටිකපත් වෙනවා. ධර්ම මාර්ගය හඳුනනවා. මොකද්ද මාර්ගය? ඔව්. අංගාටකින් යුක්ත ආර්ය මාර්ගය. එයාට මුලින්ම පේනවා අපි කියමු අපිට තේරුණා යම් දවසක අපි අවබෝධ කරලා කියලා ඉෂ්ඨිර වූ යමක් රූපේ හෝ වේදනාවේ හෝ සංඥාවේ හෝ සංකාරේ හෝ විඥානේ හෝ නැහැ. එයින් පිටත් නැහැ. කියලා තමන්ට තමන් තුළින් අවබෝධ වුණොත්. ඒ අවබෝධ වෙන්න ප්‍රමාණවත් මම මේ කරපු දේශනාව ලොක්කම. ඉතින් අවබෝධ වුණොත් රූපේ මෙන්න මේ විදිහට හටගන්නේ මේ විදිහට නැති වෙන්නේ. විඳීම මේ මේ මේ නිසා මේ මේ කාරණා නිසා විඳීම ඇති වෙනවා. විඳීම මේ මේ කාරණා නැති වීමෙන් නැති වෙනවා. සංඥාව මේ මේ කාරණා නිසා හටගන්නේ. සංඛාර මෙහිමයි, විඥාන මෙහිමයි. ප්‍රඥේ මූලික ලක්ෂණේ හට ගැනීම වෙනස් වීම හට ගැනීම නැතිවීම වෙනස් වෙමින් පවතින මේ සංකත ලක්ෂණ හැම එකකම දැක්කහම එයා දන්නවා සංකතයක සංඛාය කියලා ගත හැකි දෙයක් නෑ අන්‍ය මෙයාට සංඛාය දිට්ඨිය දුරුනොත් ඒ යන ගමනේ යාගේ හිත පිහිටනවා තව තැන් හතරක ඒකට කියනවා සෝතාපට්ටි අංග සෝතාපට්ටි අන්ත සෝතාපට්ටි අංග හතරක් තියෙනවා මේ ලෝකේ කවුරු හරි කෙනෙක් සෝතාපන්න වුණා නම් එයාට ওই අංග හතර තියෙනවා සෝතාපන්න වීමට බලාපොරොත්තු වෙනවා නම් එයා ඒ අංග හතර දිනු කරගත යුතුයි මොකද එතනින් එහාට ඒ අංග පිටියට පස්සේ එතනින් එහාට වැඩෙන්න දේවල් තියෙනවා ඒවා වැඩි වෙනවා සමා වෙලා හෝ ගෙමින් හෝ වැටේවි. ඒ සෝතාපට්ටි අංග හතර තමයි පළවෙනි එක ආ ඔව් බුදුරජාණන් වහන්සේ කෙරෙහි ඇති ඔව් නොසෙල් වෙන පැහැදීම ශ්‍රද්ධාව උන්වහන්සේ වදාළ ධර්මයේ කෙරෙහි ඇති සොලවාලිය නොහැකි ශ්‍රද්ධාව. ඔව් ආර්යයන් වහන්සේලා කෙරෙහි ඇති සොලවාලිය නොහැකි ශ්‍රද්ධාව. ඊළඟට පිරිසිදු කරමින් යන සීලය. ඒ කියන්නේ දැන් තමන් කර්ම කර්මඵල දැඩි ලෙස අදහන කෙනෙක් නේ. එයා නිතරම Tamanගේ වරදක් සිදු වෙනකොට මොකද කරන්නේ? ඔව්. දැක දැක වරදින් මිදෙනවා. ඒක තමයි අර ඒකාන්ත සීලය කියන්නේ. ඉතින් එයා බොහොම උත්සාහ කරනවා ශික්ෂාපද රකින්න. දැක දැක වරදින් මිදෙනවා. ඉතින් වරද දැක දැක වරද පෝෂණය කරන්නේ නැතුව වරදින් මිදෙනවා නම් ඒක ආරේකාන්ත සීලයටයි. ඉතින් ඔය අංග හතර තියෙනවා නම් එයාට කිසි දෙයක් නැහැ බියට කාරණයක්. එයා එයා කිසි දවසක බාහිර ශ්‍රාවක සාස්ත්‍රු කෙනෙක් සරණ යන්නේ නෑ නෑ එයා බලනවා මේ ලෝකේ ආගම් නාමයෙන් විවිධ දේවල් බිහි වෙනවා. මොකද හේතුව? මේ පුතත්ජන මනස උමතුයි. සම්පේ පුතුත්ජන උම්මත්තකා කියලා තියෙනවා නෙමෙයි. පුතත්ජන මනස උමතුයි. මේ මිනිස්සු කැමති ආගමික නායකයෙකු හැටියට පිළිහිටින්න. ශාස්ත්‍රුන් හැටියට පිළිහිටින්න. අලුත් චින්තන Tamanට තියෙනවා කියලා කැපී පෙනෙන්න කැමති. ඉතින් බොහොම පුංචි පුංචි විද්‍යා ටිකක් කෙනෙකුට කරන්න පුළුවන් වුණොත් එයාට පුළුවන් බොහොම සුළු උත්සාහයකින් පිරිසක් හදා ගන්න. අයි ලෝකෙ මිනිස්සු දුවන්නේ මොකක් පස්සේද? හාස්කම් පස්සේ. කොහේ හරි හාස්කමක් පේනවනම් දුවනවා. එතෙන්ට. බැරි වෙලාවක් කිව්වොත් මේ ගහකින් කිරණ වීදිනවා, රැස් වීදිනවා කියලා දුවන්නේ නැත් වෑන් බස් අරගෙන. දුවනවා. ඒක තමයි හැටි. අද්භූත දේවල් පස්සේ දුවනවා. ගහ ගහක පොතු වලින් පින්තූරයක් හදලා පේනවා කිව්වොත් දුවනවා එතනට. සත්‍යයක් සොයන්නේ නැහැ. ඒක හැටි හිතේ. සත්‍යයක් සොයන්නේ සත්‍යයක් ගැන අහපු සත්‍යයකට සිත යොමු කරපු සත්‍යයක් තුල සිත පිහිටවාගත්තු සත්‍යයක් දකින්න අවශ්‍ය කෙනා අනිත් කෙනා කැමති රැවටි රැවටි ඉන්න. ඒකනි මේ බුදුරජාණන් වහන්සේගේ ධර්මය ගැන කියද්දි කියන්නේ පඤ්ඤාවන්තස් අයන් ධම්මෝ මේ ධර්මයේ තියෙන්නේ බුද්ධිමත්ව කල්පනා කරන්න පුළුවන් කෙනෙකුටයි. ඔව්. දුෂ්ප්‍රඥයන්ට නෙවෙයි බුද්ධිමත් නැති උදවියට නෙවෙයි. ඉතින් අපි මේ ලෝකේ හැමෝගෙම බුද්ධිය බලාපොරොත්තු වෙන්න බෑ. නේද? එහෙම වුණොත් ඒක අපිට සිදුවන වැරදීමක්. මේ ලෝකේ විවිධ චිත්තාසාර ඇති විවිධ හැඟීම් මිත් විවිධ අදහස් ඇති පිරිස්. නමුත් වැඩිපුර පිරිසක් බුද්ධිමත්. උගාක් වෙලාට වෙන්නේ ඇයට ධර්මයේ ආහඬ නොලැබීම නිසා නොමග යන්නේ. ධර්මයේ ආහඬ ලැබුණොත් ධර්මයේ නුවණින් සීකරන ලැබුණොත් යා නොමග යයිද? නෑ නෑ නෑ. එයා මමග යන්නේ නෑ. ඉතින් දැන් අපි දැන් මේ දවස් කීපෙ මුළුල්ලේ බොහෝම ධර්මය අහලා දැන් අපිට අපේ යම්කිසි ජීවිතේ අලුතින් දකින්න පිළිවෙලක් ලැබිලා තියෙනවානේ. ඔව් දැන් අපි අපිට තියෙනවා දැන් සාමාන්‍ය ඇස් දෙකක් වගේම තවත් ඇස් දෙකක්. සාමාන්‍ය ඇස් දෙකෙන් අපි ලෝකෙ දිහා බලනවා. ලෝකෙ විනිවිද බලන්නේ මොකෙන්ද? ඔව් ධම්මයෙන්. ධම්මචක්කු. ධම්මයෙන් තමයි අපිට මේක බලන්න පුළුවන්. ධම්මස අයිති ප්‍රඥාවට. නුවණින් දැකීමේ හැකියාව තමයි ධම්ම ඇස කියන්නේ ධම්මචක්කු. ඒක ඥානයක්. රට විනිවිද බලන්න පුළුවන් ජීවිතේ දිහා. ඉතින් මේ ධර්මය අහනකට තේරෙනවද? මේක විශ්පින දෙයක් නෙවෙයි. ආචාර දෙයක් නෙවෙයි. අසිරිමත් දෙයක්. කවුද දන්නේ දැනගෙන හිටියේ මේ මේ සත්‍යයේ පැවැත්මට මේ විදිහට ආහාර තියෙනවයි. මේ විදිහට අවිද්‍යාව තියෙනවයි. මේ විදිහට කර්මය පවතිනවයි. මේ විදිහට තණ්හාව පවතිනයි. මේක දෙවියන් විසින් මවපු එකක් නෙවෙයි. මේක තමා විසින් කරපු එකක් නෙවෙයි. මේක ඉබේ හටගත් එකක් නෙවෙයි. මේක මේ මේ කාරණා නිසා හටගත්තු දෙයක්. මේ මේ කාරණා නැතිවීමෙන් මේක නැති කරන්න පුළුවන්. මේ දුකින් මිදුනේ නැත්තම් සත්‍ය නිරේට ඇදිලා යනවා. තේසන් ලෝකෙට ඇදිලා යනවා. සත්‍ය പ്രേත ලෝකෙට ඇදිලා යනවා. මේ දුකකටපත් වෙන තත්ත්වයක් තියෙනවා. මේකින් සක්කාය දිට්ඨිය කියන එක දුරුකොළුත් මේකෙන් මිදෙන්න පුළුවන්. ඊට පස්සේ කාමරාග දෙක තුනී කරගත්තොත් මේ කාම ලෝකෙට එකවරයි එන්නේ. මේක නැති කරගත්තොත් තව ලෝකයක් තියෙනවා. ඒ ලෝකෙට ආවට පස්සේ කාම ලෝකෙට එන්නේ නැහැ. ඊළඟට ඒක නැති තවත් ලෝක තියෙනවා. ඒ සියලු ලෝක වලින් මිදෙන්න පුළුවන් සංයෝජන 10ක් තියෙනවා. ඒක දුරු කරොත් කවුද මේව දැනගත්තේ? අපිට. අපි අලුතින් කියන එක ඇලපිල්ල පාපිල්ල කවබෝධ කරන්නේ අලුතින් කියලා අපි සොයාගන්නේ නැහැ. ජීවිතේ සම්බන්ධයෙන් සෑම දෙයක්ම සොයාගත්තේ කවුද? ඒ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ මේ ලෝකෙ වෙන කවුරුත් මේක සොයාගත්තේ නැහැ. මේ ලෝකෙ කවුරුත් මේක සොයාගන්න බැරුව ගියා. හැමෝම කියන්න ගත්ත තමන් ගාව විමුක්තිය තියෙනවා කියලා. ඒ විමුක්තිය දැකලා නෙවෙයි. අදටත් ලෝකේ ඉන්නව එහෙම කියන උදවිය. එහෙම කියාගෙන යන උදවිය. ඒකෙන් තේරෙනවා ලෝකේ හැමදේම මුලාවට පත් වෙන ලෝකයක්. ඉතින් මේ මුලාවටපත් වෙන ලෝකයේ තමයි බුදුරජාණන් වහන්සේ විමුක්තියක් සොයාගෙන ගමනක් වැඩි. ඉතින් උන්වහන්සේගේ ගමන මල්ලතුල මාවතක්ද? නෑ, බොහෝ දුක්ඛම් කටුළු පිරුණු මාවතක්. ඒ මාවතේ තමයි උන්වහන්සේ වැඩි. වෙන කෙනෙක් නම් රැවටෙනවා. ආලකාරාරාම කිව්වා. ආලකාරාම කිව්වා. තමන් ගාමට එන්න විමුක්තිය තියෙනවා කියලා. හොයලා බැලුවා. තේරුණා ඒතර විමුක්තියක් නැහැ. උද්දකරාම පුත්‍ර කිව්වා. තමන් ළඟට එන්න විමුක්තිය තියෙනවා කියලා. හොයලා බැලුවා. එතනත් විමුක්තියක් නැහැ. ඊට පස්සේ උන්වහන්සේ තීරණය කළා තනියම හොයාගන්න ඕනේ මේ වැඩපිළිවෙල කියලා. ලෝක ධාතුවේ ඒ වෙනකොට කිසි කෙනෙක් දැනගෙන හිටියේ නැහැ. ජීවිතය කියන්නේ මොකක්ද කියලාවත්. කිසි කෙනෙක් දැනගෙන හිටියේ නැහැ. බුදුරජාණන් වහන්සේ තමයි මේක සොයාගෙන අප්‍රමාණ වීර්යයක් දැරුවේ. අපි අහලා තිනවා උන්වහන්සේ විදපු දුක් පස්සේ කාලේ උන්වහන්සේ ප්‍රකාශ කළා. උන්වහන්සේ හිතුවා මේ ආසාව තියෙන්නේ කෑමත් එක්ක වෙන්න ඇති. කියලා කෑම සම්පූර්ණයෙන්ම නොකා හිටියා. මුං ඇට මුං ඇටයක් මුං ඇට තම්පු වතුර මිටක් වගේ ටිකක් දවසට අරගෙන උන්වහන්සේ හිතුව ශරීරයට වද දුන්නත් මේ දුකින් මිදෙන්න පුළුවන් කියලා. හුස්ම හිර කරගෙන හිටියා. පැය ගණන්. ඒ වෙලාවට ඇතිවන වේදනාව උන්වහන්සේ කටින්ම කියලා කියනවා. තියුණු මස් කපන පීයකින් මේ බඩවෙන් පෙති ගහන කපනවා වගේ වේදනාවක් එනවය. මේ දැඩි ලනු වලින් ඔළුව තද කරලා අඹරන දානවා වගේ වේදනාවක් එනවය. ඒ වේදනාව තියෙද්දි දත් මිටි කාගෙන දිව උඩ තල්ලට තියලා තද කරගෙන උන්වහන්සේ වීර්යය කරනවා කියලා. මේ දුකෙන් මිදෙන්න. ඇයි එහෙම වීර්යයක් කළේ? හොයාගන්න බෑ කවුරුවක්ම දන්නේ නැහැ ඒ වෙනකොට. මේ ලෝකෙ දුකෙන් මිදෙන පිළිවෙලක්. ඊට පස්සේ අධික සීතල තියෙන දවස්වලට උන්වහන්සේ ගිලෙනා වතුරේ ශීතල වතුරේ ගිලිනවා. ගිල්ල ඉන්නවා. දතකට පූට්ටු වෙන තරමේ සීතල එනකොට තමයි උඩට එන්නේ. ඒ විදිහේ පාන්දර ගිහින් ගිලෙනවා. උන්වහන්සේ හිතුවා විවේක ජීවිතයේ මුළුමනින්ම විවේක වෙන්න ඕන කියලා. තනිකර මිනිස් වාසයෙන් තොර වෙලා මහා ඝන වනාන්තරයට ගියා. ගෝන්න මූ මිනිස්සු දැක්කම දුවනවා කැලෙන් කැලේට පඳුරෙන් පඳුරට. මේ වගේ මිනිස්සු දකිනකොට උන්වහන්සේ දිව්ව කැලෙන් කැලේට පඳුරෙන් පඳුරට. එබඳු විවේකයක් එබඳු මිනිසුන්ගෙන් තොර ජීවිතයක් උන්වහන්සේ ගෙව්වා. විමුක්තියක් සොයාගෙන. අන්තිම අන්තිම වෙනකොට සීතන්නක වැටුණා. මරණාසන්න වුණා. මාරය ඇවිල්ලා කිව්වා පින්වත ඔබට ජීවත් වෙන්න තියෙන්නේ එකයි. මරණයට තියෙනවා 999ක්. ඔබට ජීවත් වෙන්න තියෙන්නේ එකයි. ඉතින් ඔබ ජීවත් වෙන්න. මොනවද මේ කරන දේවල් කියලා ඔබ මාරය ඇවිල්ලා. එදා බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කළේ මොකක්ද? උන්වහන්සේ ප්‍රකාශ කළේ මේ ජීවිතේ මෙහෙම ජීවත් වෙනවට වඩා පෙරදිනා ජීවත් වෙනවට වඩා සංගාමයේ මේ මතම් සෙයෝ මට යුද්ධෙට ගිහිල්ලා මැරෙන එකයි සැප. දැන් මේ ජීවේ පරාජිත වූ පෙරදිනා ජීවත් වෙනවට වඩා එවලදී උන්වහන්සේ ප්‍රකාශ කළා යුද්ධයට යන ඒ කාලේ මුංජතම කියන තන වර්ගයේ ගහක් සිසිය පළදගෙන යනවා. ආපස්සට හැරෙන්නේ නැහැ කියලා. අන්න ඒ වගේ කිව්ව උන්වහන්සේ මේ ගමන පටන් ගත්තේ. ඉතින් වාසනාවට අපි කාගෙත් උන්වහන්සේගේ ජීවිතයට අනතුරක් වුණේ නැහැ. උන්වහන්සේ අනන්තෝ සීසන්නට වැටුණා. පස්සේ උන්වහන්සේටම තේරුණා මේ ලෝකේ විමුක්තිය පිණිස යමේ ශරීරයට කොපමණ තාකල් දුක් දිය යුතුද ඒ සියලු දුක් උන්වහන්සේ දුන්නා ඒක තමයි අත්ති කිල මතාන යෝගී කියන්නේ අද ඕවත් කන පිට හැරිලා අද සමහර තැන්වල උගන්වනවා තප්පුංචි ළමයි කඩනකොට අම්මා කිරි දෙනවා ළමයා ආසාවෙන් කිරි බොනවා. මේක කාමසුකල්ලිකානුයෝගී. ළමයා අයින් කරාම කිරි නැති නිසා ළමයාට නවකාත්ත කිලමතානුයෝගී. මේ වගේ විකාර කියනවා. අත්ත කිලමතානුයෝගී කියන එක තේරුම් ගන්න උන්වහන්සේගේ දේශනා කියවල බලන්න ඕනේ. මොනතරම් භයානක විදිහට පිළිවෙත් පුරනවද කියලා මිනිස්සු විමුක්තියක් උදෙසා. අදටත් එහෙම තියෙනවා ඉන්දියාවේ. ඉතින් මේම දුක් විඳපු ජීවිතේ උන්වහන්සේ තේරුම් ගත්ත මේම දුක් විඳලා හරියන්නේ නැහැ. මේකට වෙන ක්‍රමයක් තියෙන්න ඕන කියලා උන්වහන්සේට අවබෝධ වුණා. මේකට පුංචි කාලේ ආනාපාන සතිය වඩපු කෙනෙක් උන්වහන්සේ. මේක තමයි මේකට පිළිසරණ වෙන්න තියෙන්නේ කියලා හිතලා පුරුදු කරන්න බැරුව බෑ. කාය ශක්තිමත් නැහැ. ඊට පස්සේ මොකද කළේ? අමාරුවෙන් අමාරුවෙන් පාත්‍රිත් අරගෙන පිරුසිගා යන්න පටන් ගත්තා. උපස්ථාන කරගෙන හිටපු පස් දෙනාම දාලා ගියා. දැන් ඉතින් හරි මෙයාට වැරදුනා කියලා. ඔන්න බලන්න දැහැටි දෘෂ්ටිවල හැටි. එයාට වැරදුනා කියලා දාලා ගියා. ආයමත් ලෝකේ කාත් කවුරුත් නැති ලෝකේ තනි වුණා. උන්වහන්සේගේ තනියට හිටියේ කවුද? උන්වහන්සේගේ නුවණ විතරයි. නුවණයි වීරියයි දෙක තමයි තනියට හිටියේ. ඉතින් උන්වහන්සේ යම්තන් කාය සකස් කරගෙන උන්වහන්සේට දැන් ටික ටික ටික ටික දැන් මොන්නේ සතර සතිපට්ඨානයට හිත වැටෙනවා. දැන් ආනාපාන සතිය පටන් ගන්නවා කියන්නේ කායන පස්සනාව. ඔන්න දැන් උන්වහන්සේට ටික ටික වැටහෙන්න ගන්නවා සතර සතිපට්ඨානය මොකද්ද කියලා. ගුරුරේ කියලාද? නෑ නෑ. දිව්‍යම් දිව්‍ය බ්‍රහ්ම වේල කියලාද? නෑ. දැන් මේ දිව්‍ය බ්‍රහ්ම වේල කමටහන් දෙන්නේ. දැන් එහෙම දෙනවා සමහර තැන්වල. බඹලුවින් ගෙන්නලා උපදෙස් දෙනවා. ඔව්. දිව්‍යයන්ගෙන් කමටහන් ගන්නවා. මේව තමයි මනස්ගත. ඉතින් බුදුරජාණන් වහන්සේට දෙවියෝ බ්‍රහ්මයෝ වෙල කමටහන් දුන්නේ නැහැ. උන්වහන්සේට පුබ්බේ අනනුසුතේ සුතම්මේ සුතමේ ඥානයක් නැහැ උන්වහන්සේට. පෙර නොයසු විරු ධර්මයන් කෙරෙහි ඥානෙ පහළ වෙනවා දැන්. ඒ විසක් පුන් පොහොව දවසේ බෝධිතුම රාජයන් මූලේ වැඩ සිටියේ නිකන්ද? නෑ. උන්වහන්සේ තීරණය කළා අවසන් වේ යුතුයි මේ ගමන. නිමා කළ යුතුයි මේ ගමන. කෙලවරක් දැක්ක යුතුයි. උන්වහන්සේ වාඩි වුණේ කොහොමද? අපි වාඩි වෙනවා වගේ. අපි වාඩි වෙන්නේ හවසට යන්න බලාගෙන. උන්වහන්සේ වාඩි වුණේම නෙවෙයි. නැගිටින්නේ ආයි. ආයි නැගිටින්නේ. මේ ශරීරේ මස් මේ වේදනාවක් කමක් නැහැ. අතනාරේ ඉතුරු නැක් කමක් නැහැ. මම මේක අවබෝධ කරලා මිසක් නැගිටින්නේ නැහැ කියලා. සමහර විට ආත්ම භාව කීයක් උන්නාස ඔහොම හිතලා ඔහොම මාත් වෙනා. අපොත්තලයන් නැද්ද? වාසනාවට වගේ සිදුුනේ නෑ ඒක. මේ ලෝකෙම තියෙන වාසනාවට ඒක හරි ගියා. උන්වහන්සේ වාඩි වුණා. උන්වහන්සේ වාඩි වෙලා සමාධිය වඩන්න ගත්තා. ඔන්න දැන් සතර සතිපට්ඨානෙ වැඩෙනවා. ඔන්න වැඩෙන උන්වහන්සේගේ සිටේ ප්‍රථම ධ්‍යානෙ, දෙවෙනි ධ්‍යානෙ, තුන්වෙනි ධානය, හතරවෙනි ධානය. දැන් උන්වහන්සේ සමාධිමත් සිටින් ආපස්සට බැලුවා. කොච්චර කාලයක් මේකම නැවිල්ලාද කියලා. කෙලවරක් නැහැ. අනමතග්ගෝ යම් බික්කවේ සංසාරෝ පුබ්බා කුටින පඤ්ඤායති. මේ ලෝකේ ජීවිතේ පටන් ගත්තු තැන හොයන්න බෑ. කෙලවරක් නැහැ. ඔන්න තේරුම් ගත්තා. සංසාරේ පුරාම විමුක්තිය සොයාගෙන ආපු ගමන. අනුන්නාට පහළ වුණා පළවෙනි ඥානෙ පුබ්බේ නිවාසානුස්සති ඥානෙ. ඊට පස්සේ උන්වහන්සේ නැවත සොයන්න ගත්තා. මේ වගේද ලෝකේ හැමෝටම. උන්වහන්සේ දැක්ක හැමෝගම ජීවිතේ එකයි. හැමෝගම ජීවිතේ එකයි. හැමෝම දුකට වැටිලා හැමෝම කර්ම විපාකයන්ට දාස වෙලා මේකෙන් ගොඩේන්න බැරුව හැමෝම දුක් විඳිනවා ඒක හරියට කොහොමද කන්දක් උඩට ගිය කෙනෙක් ගමක් දිහා බලන් ඉන්නවා ගමේ ගෙවල් ඇතුළට මිනිස්සු යනවා ගෙවල් පිටට මිනිස්සු යනවා පාරවල් ඇවිදිනවා මේ වගේ ජීවිතෙන් ජීවිතයට මාරු වෙමින් කලකදී මනුස්ස ලෝක, කලකදී තිරිසන් ලෝකේ, කලකදී නිරේ, කලකදී പ്രേත ලෝකේ, කලකදී දේව ලෝක, කලකදී බඹ ලෝක, කලකදී රූප ලෝක, කලකදී අරූප ලෝක. කෙලවරක් නැති ලෝක සංනිවාසයකට බැඳිලා. කෙලවරක් නැති බව ගමනක පැටලිලා. මේ සත්‍යය ඉපද ඉපද මෙරි මෙරි යනවා නෙවෙද කියලා උන්වහන්සේට Tamangeම නුවණින් මේ ඇස් දෙකින් බලනවා වගේ පේන්න පටන් ගත්තා. ඒකට කියනවා චතුප්‍රපාත ඥානය කියලා. පාන්දර යාම වෙනකට දැන් මුන්නාස් විමසන්ට ගත්තා. කුමන කාරණාවක් නිසාද මේව සිද්ධ වෙන්නේ? උන්වහන්සේ තේරුම් ගත්තා මේ ලෝකේම ජරා මරණ සෝක පරිදේව දුක් දුක්න සුපායාස වලට පත් වෙනවා. කුමන කාරණාවක් නිසාද මේක සිද්ධ වෙන්නේ? උන්වහන්සේ තීරුම් ගත්තා මේක සිද්ධ වෙන්නේ ප්‍රධානම දේ ඉපදීම. සාමාන්‍ය කෙනෙක් කියන්නේ මේක දෙවියන්ගේ කැමැත්ත. එහෙම නැත්නම් මේක දෛවි. බුදුරජාණන් වහන්සේ වදාළ එහෙම නෙමෙයි. උන්වහන්සේට අවබෝධ වුණේ එහෙම නෙමෙයි. මේක ඉපදීම නිසා සිදුවන එකක්. උන්වහන්සේට මේ කවුරුත් කියා දීලා නෙමෙයි බබල විද්‍ය උඩින් වල කියා දීලා නෙමෙයි. තමන් වහන්සේගේම නුවණින් මේ වැටෙන පිළිවෙල සුතමේ ඥානයකින් නෙමෙයි. ඉතින් උන්වහන්සේ බැලුව කුමක් නිසාද උපදින්නේ? ඔන්න තීරුණා. භවපත්‍ය ආජාති. භවයක් නිසායි උපතක් තියෙන්නේ. කර්ම විපාක කාම ධාතුවේ සකස් වෙනකොට කාම භවය. කර්මයේ සකස් වෙනකොට රූප ධාතුවේ රූප භවය. කර්මයේ සකස් වෙනකොට අරූප ධාතුවේ අරූප භවය. හැමතැනම විඥානයේ පිහිටලා, චේතනාව පිහිටලා, පැතුම පිහිටලා. කර්මයේ ක්ෂේත්‍රයයි විඥානයේ බීජයයි තණ්හා වතුරයි උන්වහන්සේට පේන්න ගත්තා. ඉතින් මේ භවය කුමක් නිසාද කියලා උන්වහන්සේ සොයන්න පටන් ගත්තා. ඇයි මේ භවයක් සකස් වුනේ? උන්වහන්සේට අවබෝධ වුණා මේ භවයක් සකස් වුනේ උපාදාන අල්ලාගෙන ග්‍රහණය කරගෙන ඉන්න නිසා සෑම දෙයක්ම මම මාගේ මට අයිති දෘෂ්ටි දැඩි ලෙසක මතවාද ආසාව කැමැති දේ සියල්ලම ග්‍රහණය කරගෙන උපාදාන පත්‍ය බව කුමක් නිසාද මේ උපත සිදුවෙන්නේ උපාදාන සිදුවෙන්නේ කුමක් නිසාද? තණ්හාව නිසා. ඔන්න උන්වහන්සේට අවබෝධ වෙනවා මේ ලෝකේ ධාතු වෙන කවුරුවත් යාදීලා නෙවෙයි. අපි උදේ හිටන් හවසෙන්කම් කියනවා අවබෝධ වෙන්නේ. මේ ලෝක ධාතුවේ කවුරුවත් කියා දීලා නෙවෙයි. ඔන්නුන්නාන්සේට අවබෝධ වුණා තණ්හාවක් නිසා උපාදාන තියෙන්නේ. ඔන්නාන්සේ හොයලා බැලුව කොහොමද මේ තණ්හාව ඇති වෙන්නේ? ඔන්නාන්සේ අවබෝධ කරගත්තා. වේදනා පත්‍ය තණ්හා විඳීමක් නිසා තණ්හාවක් ඇති වෙන්නේ. උන්වහන්සේ බැලුව කොහොමද විඳීමක් ඇති වෙන්නේ? ඔන්න උන්වහන්සේට අවබෝධ වුණා ලෝකෙ කිසි කෙනෙකුට මේ අවබෝධ වෙන්නේ නැහැ. ස්පර්ශයක් නිසා විඳීමක් ඇති වෙන්නේ. කොහොමද මේ ස්පර්ශයක් ස්පර්ශික යාදුන මතකයිනේ? ආයතන බාහිර ආයතනත් එක්ක අධ්‍යාත්ම ආයතන විඥානයත් සමග එකතු වීම. ඉතින් මේක කොහොමද මේ එකතු වීම සිදු වෙන්නේ කියලා උන්වහන්සේ හොයාගෙන ගියාම උන්වහන්සේට අවබෝධ වුණා අස් කන නාසය දිව ශරීරයේ සිත කියන ආයතන හයක් නිසා මේ ලෝකෙත් එක්ක සම්බන්ධ වෙලා මේ පිළිවෙල යන්නේ කියලා. ඉතින් උන්වහන්සේ බැලුවා අස් කන නාසය දිව ශරීරයේ සිත කුමක් නිසා හටගත්තු එකක්ද? ඈ? ඔව් නාම රූප නිසා හටගත්තු එකක්. අස කිව්වහම මේක සතර මහා ධාතුන්ගේ පමණක් නෙමෙයි. නාම රූප නිසා නාම කිව්වේ පස්ස වේදනා සංඥා චේතනා මානසිකාර රූප කිව්වේ සතර මා දහස් වලින් හටගත්ත දේ. උන්වහන්සේ අවබෝධ වුණ නාම රූප නිසා මේක ඇති වෙන්නේ. ඇති වෙන්නේ. ඊළඟට උන්වහන්සේ අවබෝධ කරන්න බිඳු නාම රූපකමක් නිසාද? විඥානය නිසා. විඥානය හට ගැනීමෙන් තමයි නාම රූපයන්ගේ ප්‍රවත්ම තියෙන්නේ. ඊට පස්සේ බැලුවා විඥානය කොමක් නිසාද? විඥානයක් පවතින්නේ නාම රූප නිසා. ඔන්න නාම රූප පත්‍ය විඥාන විඥාන පත්‍ය නාම රූප උන්වහන්සේට මේ කවබෝධ වුණා පච්චුදා පච්චුදා වත්තටි කෝ ඉදං විඥානං නාපරං ගච්ඡති කියලා උන්වහන්සේට අවබෝධ වුණා මේ විඥානේ නාම රූප ඉක්මවා යන්නේ නැහැ විඥානයේ නාම රූපයන්ගේම බැසගෙන නාම රූපේම නැවතිලා තියෙනවා. නාපරම්මා ගච්ඡති මේක නාම රූපයෙන් පිටත පවතින එකක් නෙවෙයි. ඔළුන්නාසිට මේක අවබෝධ වෙලා උන්නාසිට දැන් තේරුම් ගත්ත මේ සියල්ලේම පදනම අවිද්‍යාව. දැන් උන්වහන්සේ තුල අවිද්‍යාව ප්‍රහාණය වෙමින් තියෙනවා. දැන් උන්වහන්සේට තේරෙනවා මෙතන සක්කාය කියලා දෘෂ්ටියක් ගන්න දෙයක් නැහැ. උන්වහන්සේ අවබෝධ වෙනවා සංයෝජන. කරුණු 10කින් බැඳිලා සක්කාදිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස. උන්වහන්සේ මේ තුන නැති වෙනවා ඉස්සෙල්ලාම. පටිච්ච සමුප්පාදය අවබෝධ වීමෙන්. ඒකට උන්වහන්සේ බලන කාමරාග පටික පවතින හැටි. උන්වහන්සේට පේනවා මේ රූප වේදනා සංඥා සංකාර විඥාන කියන පංච උපාදානස්කන්ධයෙන් අල්ලගෙනයි මේ ඔක්කොම තියෙන්නේ. ඔන්න යථාභූත ඥානෙ වැඩෙන්න වැඩෙන්න කාමරාග පටික නැති වෙනවා. ඔන්න සකදාගාම වෙනවා අනාගාම වෙනවා. ඔන්නුන්නාසීට රූප රාග අරූප රාග මාන උද්දච්ච කියන දස සංයෝජනම බාහිර ගුරුපදේශයකින් තොරව කිසිම දෙවියෙකුගේ බ්‍රහ්මයෙකුගේ සහයෝගයකින් තොරව තමන් වහන්සේ තුලින් ඇතිවෙච්ච නුවණින් උන්වහන්සේ දස සංයෝජනයම ප්‍රහාණය කරලා අවිද්‍යාව ප්‍රහාණය කළ නිසා අවිද්‍යාව නිසා හටගත්තු සංස්කාර නිරුද්ධ වුණා. සංස්කාර නිසා හටගත්තු විඥාන නිරුද්ධ වුණා. විඥාන නිසා හටගත්තු නාම රූප නිරුද්ධ වුණා. නාම රූප නිසා හටගත් සලආයතන නිරුද්ධ වුණා. සලආයතන නිසා හටගත්තු පස්ස නිරුද්ධ වුණා. ස්පර්ශය නිසා හටගත් වේදනාව නිරුද්ධ වුණා. වේදනාව නිසා හටගත් සංඥාව නිරුද්ධ වුණා. සංඥාව නිසා හටගත් සංඛාර නිරුද්ධ වුණා. සංඛාර නිසා හටගත් විඥාන නිරුද්ධ වුණා. සලායතන නිසා හටගත්තු වේදනා පස්ස නිරුද්ධ වුණා. පස්ස නිසා හටගත්තු වේදනා නිරුද්ධ වුණා. වේදනා නිසා හටගත්තු සංඥා තණ්හාව නිරුද්ධ වුණා. තණ්හාව නිසා හටගත්තු උපාදාන නිරුද්ධ වුණා. උපාදාන නිසා හටගත්තු උන්වහන්සේට කාම ලෝකේ යම් බැඳීමක් තිබෙන්නේ බැඳීම නිරුද්ධ වුණා. රූප ලෝකයට යම් බැඳීමක් තිබෙද ඒ බැඳීමක් නිරුද්ධ වුණා. අරූප ලෝකයට යම් බැඳීමක් තිබෙද ඒ බැඳීම නිරුද්ධ වුණා. මේ ලෝකේ දුකක් තිබෙද දුකට හේතු නැතිවීමෙන් දුකින් මිදුණා. දුකට හේතු නැතිවීම නිසා මේ ලෝකේ අසංකත වූ හේතුඵල ධහමෙන් හට නොගත්තා වූ යමක් ඇද්ද? ඒ මොකක්ද? අමාමහ නිවන සාක්ෂාත් වුණා. ආර්ය මාර්ගයේ වැඩුණා. උන්වහන්සේට කියන එදා ඉඳලා සම්මා සම්බුද්දයි කියලා. ඔන්න අපි සරණගේ උත්තරමයන් වහන්සේ. දීසි කෙනෙක්ද? නෑ. දැන් මේ මේ බෞද්ධ ලාමක දේවල් පස්සේ යනවා දුවදු. උත්තර ලැජ්ජාවට කාරණයක්. මෙච්චර ශ්‍රේෂ්ඨ උත්තරමයන් වහන්සේ නමක් අපිට මුණ ගැහිලා. <laughs> ඉතින් බුදුරජාණන් වහන්සේ සම්බුද්ධත්වයට පත් වෙලා විමුක්ති සුවේ විඳිමින් සති ගණනක් හිටියා. විමුක්ති සුවේ විඳිමින් සති ගණනක් හිටියා. හැබැයි උන්වහන්සේට පසුබෑමක් ඇති වුණා. මේ මිනිස්සු ඔක්කොම මේ ලෝකේ ආසාවෙන් බැඳිලා, තණ්හාවෙන් බැඳිලා මේකෙම ගිලිලා ඉන්න කැමැති උදවිය. ඉතින් මේ ආසාවෙන් මිදෙන පිළිවෙලට කැමති වෙයිද මේගොල්ලෝ? එතකොට සාම්ප්‍රති මා බ්‍රහ්මිය ඇවිල්ලා කිව්වා අනේ ලෝකෙම විනාශ වෙන්න හදන්නේ. දන්නේ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේට මේම සිටවිල්ලක් පහළ වුණා. භාග්‍යවත් බුදුරජාණන් මේ දේශනා කරන සේක්වා අවබෝධ කරන්න සුසු අය ඉන්නවා. අවබෝධ කරන්න කැමති අය ඉන්නවා. ඒ අයට අවබෝධ කරගන්න ලැබෙන්නේ නැහැ දේශනා නොකළොත්. ඒ අය පිරිහිලා යාවි කියලා. අන්නේවල තම බුදුරජාණන් වහන්සේ වදාළි අපාරුතා තේසං අමතස්ස ద్వාරා සෝතවන්තු පමුංචසු සද්ධං. ඔන්න එහෙනම් ලෝකේට අමෘතේ ద్వාරේ විවෘත කළා. කන් ඇති උදවියේ සවන් මුදත්වා කිව්වා. කන් ඇති උදවියේ ශ්‍රද්ධාව මුදත්වා ඊට පස්සේ උන්වහන්සේට විවේක නැහැ. පුදුමාකාර දුකක් වෙහසක් විඳගෙන උන්වහන්සේ ඊට පස්සේ ගම් දනව් සිසාරා වැඩම කළා. ගම් දනව් සිසාරා වැඩම කළා. උන්වහන්සේට තේරුණ කවුරු හරි කෙනෙක් දුකින් මිදෙන්න ඉන්නවා සුදුසු වෙයි කියලා. එයා මොකද උන්වහන්සේ මොකද කරන්නේ? එයා සොයාගෙන වඩිනවා. සොයාගෙන වඩිනවා. ඔන්න ශාස්ත්‍රූ වහන්සේ නමගේ ලක්ෂණය දැක්කද? ඔව්. මූසික එකක් දාලා ලස්සනට ඉස්සරහට එන එක්කෙනෙක් නෙමෙයි. බැංගින ශාස්ත්‍රීය නාස්තලේම නෙමෙයි මිනිස් වටේ වටේ වාඩි වෙලා ඉන්න ඕනේ. එයා ඉඳ ඉස්සෙල්ලා හොඳ ක්ලාසික් මියුසික් එකක් දානවා. ටිකක් වෙලාවකට ලස්සනට එනවා මෙයා. ඇවිල්ලා අලු ටිකක් පවන කියලා යනවා. මෙන්න දැන් ඉන්න උදවිය. බුදුරජාණන් වහන්සේගේ කාලේ එහෙම අය නෙමෙයි. මේක උදවිය හිටියා. නමුත් බුදුරජාණන් වහන්සේ එහෙම කෙනෙක් නෙමෙයි. උන්වහන්සේ සාමාන්‍ය ජීවිතයක් දරපු කෙනෙක්. උන්වහන්සේ චූර පොරවගත්තේ මේ මල කුණු වල වස්ත්‍ර. අරගෙන ඒව හොදලා දාලා. සෙරප්පු දෙකක්වත් දාපු කෙනෙක් නෙවෙයි. කුඩයක් ඉහෙලපු කෙනෙක් නෙවෙයි. උන්වහන්සේ පෙන්වන සමහර දවස්වලට ගමට ගියාම පිඬුසිඟා ගිහිල්ලා විවේක තැනක් හොයලා බලනවා කැලෑවට. කොයිලා කැලෑවට ඇතුළට වැඩම කරලා කොළරළු ටිකක් එකතු කරලා පොඩ්ඩක් උස්ස ගන්නවා කොට්ටි වගේ. ඒක තමයි වාඩි වෙන්නේ. ඊට පස්සේ ගුණාංශී ස්වල්ප වේලාවක් ගුණාංශී අවබෝධ කරපු දහම් සුවේ ඉඳලා ඊට පස්සේ බලන කාටද පිළිහිට වෙන්න තියෙන්නේ. පිළිහිට වෙන්න තියෙන සෑම ක්‍රමයකින්ම උන්වහන්සේ පිළිහිට වෙනවා. දවසක් බමුණෙක් ආවා උන්වහන්සේ ගිනි පූජාවක් කරලා කිරිපතක් හදාගෙන ඒක කාට හරි දෙන්න හිතාගෙන බුදුරජාණන් වහන්සේ මොකද කළේ ඈතින් දැක්ක මේ උන්වහන්සේව දැක්කොත් එයා හැරිලා යයි කියලා හිතලා එයාට ධර්මය අවබෝධ කරගන්න පින තියෙනවා මොකද කළේ මුළු මොණින්ම ඔළුවත් එක්ක වහගත්ත සිවුරින් වහගෙන ඉන්නවා දැන් හොයන්න බෑ කවුද කියලා බැලුවා මේ කවුද මේ ඔළුව වහගෙන ඉන්නේ ළඟට ගියා ගියාම උන්වහන්සේ මේ ඔළුව පහත් කළා. සිවුර පහත් කළා. ආපෝ මේගොල්ලෝද කියලා බ්‍රාහ්මණයා මොකද කියලා කිව්වා මේ මුඩු මහණෙක් මේ කියලා මේ හැරිලා යන්න ගියා. බුදුහාමුදුරුවෝ වදාලා එහෙම කියන්න එපා. මුඩු මහණලත් ඉන්න හොඳ අය කිව්වා. ඊට පස්සේ මේ වචනෙත් එක්කම මෙයා ආපහු හැරුණා. එරිලුව මොකද්ද මේ ශ්‍රමණ ධර්ම කියන්නේ කියලා. උන්වහන්සේ ධර්ම දේශනා කරන්න පටන් ගත්තා. එයා සුබ දේවල් හොයන කෙනෙක්, සුන්දර දේවල් හොයන කෙනෙක්, සුන්දරික බහරසාලි. ඊට පස්සේ ධර්මය අහලා අහලා ධර්මය අහගෙන ඉවරනකොට මෙයාට මොකද උනේ? එයා ධර්මය දැක්කා. ඒක තමයි ඉලක්කය. ඊට පස්සේ කොච්චර කරුණාවක්ද? ඊට පස්සේ කිව්වා ස්වාමීන් වහන්සේ මේ කිරිබස පිළිවෙල නෑ නෑ නෑ මම මේ කවි මේ ගාථා කිව්වේ මේ කෑම බලාපොරොත්තු නෙමෙයි කිව්වා. මේ බණ කිව්වේ. කොමාරියා එකෙන් පැහැදිලා. එයා මහාන වුණා. අරහත් වුණා. කොපමණ පිරිසක්ද එහෙම? කොපමණ පිරිසක්ද? සුළුපටු පිරිසක් නෙමෙයි. යම් කිසි කෙනෙකුට සුළු උපකාරයක් හරි යහපතක් සඳහා වෙනවා නම් එතෙන්ට බුදුරජාණන් වහන්සේ වඩිනවා. එතෙන්ට උන්වහන්සේ වැඩම කළ පිහිට වෙනවා. ඒ පිහිට වෙච්ච පිහිට වීම කියන්න බෑ. වචනේ කියන්න බෑ. දවසක් බුදුරජාණන් වහන්සේ ධර්මයේ දේශනා කරන්න නැතුව වාඩි වෙලා බලාගෙන ඉන්නවා. කෙනෙක් ඉන්නකම්. කුෂ්ඨ හැදිච්ච හිඟන්නේක් ආවා. කොණ්ඩකින් වාඩි වුණා. එයා දැක්ක පිරිස ඉන්නවා. එයා හිතුවා මෙතන කැම බීම බෙදෙන තැනක් වෙන්නේ කියලා. ඉන්න බැලුවම නෑ. බණ කියන තැනක්. එයා හිතුවා බණ එහෙනම් මමත් බණ ටිකක් අහන්න ඕනේ කියලා සිතක් පහළ වුණා. පහළලා වාඩි වුණා. ඔන්න බුදුරජාණන් වහන්සේ දහම් දෙසුවා. එයාම ඉලක්ක කළා. එයා සෝතාපන්න වුණා. එයාගේ නම සුප්‍රබුද්ධ කුෂ්ටි. කුෂ්ඨ හැදිච්චගේ. දවසක් ඒ කියන්නේ උන්වහන්සේට පුළුවන් නම් යම් කිසි කෙනෙකුට මේ භවයේ මුදවන්න උපකාර කරන්න. ඒ සෑම උපකාරයක්ම කළා. දැන් අපිට තේරුපකාරණේ අදට තියෙන්නේ. උන්වහන්සේ යමක් දේශනා කළාද ඒ දේශනාවෙන් බැහැරව අපිට විමුක්තියක් තියනවද? අදටත් නැහැ. ඒක ආච්චි කෙනෙක් මියගින් අපායන්ද නියම වෙලා තිබේ කර්මය. නමුත් බුදුරජාණන් වහන්සේ දැක්ක මෙයාට බලවත් කුසල කර්මයක් ඇති කළොත් මේකෙන් වළක්වන්න පුළුවන්. උන්වහන්සේ පොතකලිය ආනන්ද හාමුදුරුවෝ ටික මහා පාරදිගේ වැඩියා. ආච්චිගේ ඉස්සරහට ගෙන හිටගත්තා. දැන් උන ආච්චිට පාර හරස් වුණා. ඉතින් ආනන්ද හාමුදුරුවෝ කිව්වා ආච්චි මේ වැඩ සිටින්නේ මේ ලෝකෙම උත්තම බුදුරජාණන් වහන්සේ දැන් බලන හිත පහදන්න කිව්වා. බුදුරජාණන් වහන්සේගේ කරුණාබර දෙනසින් ආච්චි දිහා බලාගෙන හිටියා. ආච්චි උඩ බැලුවා. බුදුරජාණන් වහන්සේ හරි සතුටුයි ආච්චිට. ආච්චි දන ගහලා හිත පුරා වැන්දා. දැන් ඇති කියලා මොකද කළේ? ආනන්ද හාමුදුරුවෝ තිකාපව වැඩියා. වැඩි වෙලාවක් යන්න හම්බුන්නේ නැහැ. කුලප්පු වෙච්ච ගව දෙනා කාච්චිට ඇන්නා. ආච්චි මැරුණා. මෙල්ල පුයි දුපන්නේ. සුගතියේ උපන්නා. මෙන්න මෙහෙම පුදුම කරුණාවක් ඒ ජීවිතේ තිබුණා. පුදුම කරුණාවක් ඒ ජීවිතේ තිබුණා. දවසක් චූලපන්තක හාමුදුරුවෝ ගාථාවක් පාඩම් හිටින් නැතුව එයාගේ සහෝදර හාමුදුරුවෝ යාට ගෙදර යන්න කිව්වා. මේ පොඩි හාමුදුරුවෝ ගේට්ටුව ළඟ අඬ අඬ ඉන්නවා ගෙදර යන්න බෑ කියලා. බුදුරජාණන් වහන්සේ ළඟට ගිහින් ඇහුවා ඇයි මේ ගේට්ටුව ගාව අඬ අඬ ඉන්නේ? කිව්වා මේ මට මෙහෙම සහෝදර හාමුදුරුවෝ ගෙදර යන්න කිව්වා පාඩම් හිටින්නේ නැහැ කියලා. ඉතින් මොකද කළේ බුදුරජාණන් වහන්සේ මෙයාගේ ඔළුව අත ගෑවා. අත ගාලා කිව්වා නෑ නෑ ඉන්න. සහෝදර හාමුදුරන්ගේ නෙවෙයිනේ මේ ශාසනේ. එන්න කියලා අතින් අල්ලගෙන ඔළුව අත ගාලා ඇතුළට එක්කන් ගියා. යම් කිසි කෙනෙකුගේ ජීවිතයේ දුකින් මුදවන්න උමනා වුණා නම් ඒ සෑම පියවරක්ම උන්වහන්සේ ගන්නවා. උන්වහන්සේ මේ ලෝකෙ විතරක් නෙමෙයි ඒක කළේ. නිරන්තරයෙන් උන්වහන්සේ දෙව්ලොව වැඩියා. නිරන්තරයෙන් උන්වහන්සේ බ්‍රහ්ම ලෝකෙටත් වැඩියා. දවසක් බ්‍රහ්මීක් හිතුවා. බක කියන බ්‍රහ්මයා හිතුවා මේතන මෙතන තමයි නිශ්චිතම. මෙතන තමයි ස්ථිරතම. මෙතන කිසිසේත් වෙනස් වෙන තැනක් නෙවෙයි කියලා. බුදුරජාණන් වහන්සේ ඒක දැක්කයි සිටිවිල්ල දැකලා කල්පනා කළා අනේ මේ මිනිස්සයා මිත්‍යා දෘෂ්ටියක් ඇති කරගෙන නොමගට වැටෙනා නෙවෙද කියලා මෙලොවින් අතුරුදහන් වෙලා බබලෝ පහළ වුණා එතකොට මේ බක බ්‍රහ්ම කියන එන්න එන්න නිදුකාණනි. මෙතන නිට්ටයයි සුඛයි ආත්මයි කිව්වා. බුදුරජාණන් වහන්සේ වදාලා නෑ නෑ නෑ. ඔයේට වැරදුනා. මේ වැරදිච්ච බව කියන්න යාවේ කිව්වා. කියලා මේක අනිත්‍ය වූ දෙයක්. දුක්ඛ වූ දෙයක්, අනාත්ම වූ දෙයක්. කියලා ප්‍රකාශ කරාම මේ බ්‍රහ්මයාට කීంతి ගියා. ඊළඟට වෙන බ්‍රහ්මයෙක් කියුවා. ඒ වෙන බ්‍රහ්මයෙකුට මානාවේශයක් වෙලා කියා හිටියා බුදුහාමුදුරුවන්ට ශ්‍රමණය මේ බ්‍රහ්මය අදාහගන්න මේ බ්‍රහ්මයාට මුළු ලෝකෙම වසඟ කරන්න පුළුවන්. මුළු ලෝකෙම පාලනය කරන්න පුළුවන් කියලා. එතකොට බුදුරජාණන් වහන්සේ අභීත සිංහනාද කළා මේ ලෝකේ පාලනය කරන්න මෙයාට බෑ මේ ලෝකේ අනිත්‍ය දෙයක් අස්ථිර දෙයක් අනාත්ම දෙයක් කියලා. එතකොට මේ බ්‍රහ්මයාට ලැජ්ජීට ලකුව එනම් ශ්‍රමණේ මම දැන් අතුරුදහන් වෙනවා පුළුවන් නම් අල්ලපන් කිව්වා. බුදුරජාණන් වහන්සේ වදාළ හොඳයි අතුරුදහන් වෙනවක බලන්න. එයාට අතුරුදහන් වෙන්න බෑ. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ කිව්වා එනම් බ්‍රහ්මය මං අතුරුදහන් වෙන පුළුවන් නම් අල්ලන්න කිව්වා. හරි හොඳයි කිව්වා. පුණාසික සැනේකින් අතුරුදහන් වෙලා දස දහසක් ලෝක ධාතුවරම ඇහෙන්න කිව්වා. විඥානං අනිදස්සනං අනන්තං සබ්බතු පබං එත් ආහෝච පඨවි තීජු වායු නගාදති මේ ලෝකේ කෙලෙසුන්ගෙන් දුරු කරපු සිත මේ ලෝකේ කිසි කෙනෙකුට දකින්න බෑ කිසි කෙනෙක් දන්නේ මොන අරමුණකද යා පිටලා තියෙන්නේ කියලා සියලු අරමුණු වලින් මිදිච්ච ස්වභාවය එතන පඨවි ආපෝ තීජු වායු පිටින්නේ නැහැ ඒක තමයි දුකේ කෙලවර කියලා ප්‍රකාශ කළා. ප්‍රකාශ කළා බඹලුවම කම්පණයට පත් කළා තමයි උන්වහන්සේ මේ ලෝකෙට වැඩි. එතකොට උන්වහන්සේ මිනිස්යන්ට පමණක් සාතුරුන් වහන්සේ නෙවෙයි. දෙවියන්ට බ්‍රහ්මයන්ට සාතුරුන් වහන්සේ. උන්වහන්සේ තුල තිබුණා පුදුමාකාර යොසීමක් පුදුම විදිහට උන්වහන්සේ යොසීම පුරුදු කළා දවසක් උන්වහන්සේ ළඩ වෙච්ච වෙලාවක ආනන්ද හාමුදුරුව උන්වහන්සේට කැඳ ටිකක් හදලා දෙන්න හිතුවා හිතලා මොකද කරේ බෙහෙත් කුල වර්ග ගෙනල්ලා වංගෙඩියක දාලා පොටන්න ගත්තා බුදුරජාන් වහන්සේ ඇහුවා ආනන්ද ආනන්ද කියලා කතා කළා. ඇයි භාග්‍යතුන් වහන්සේ කවුද මේ වංගෙඩිය දාලා මොනවද කොටන්නේ කියලා ඇහුවා. භාග්‍යතුන් වහන්සේට අසනීපයි. මම මේ කැඳ ටිකක් හදන්න හදනවා. එපා එපා. අපි මේ ඔක්කොම අතහැරලා දාලා ආවේ අපිට කියලා කැම වීම හදාගන්න නෙවෙයි කිව්වා. පිළිගත්තේ නැහැ. ඊළඟට උන්වහන්සේට සමහර අවස්ථාවල දානමාන නොලැබී ගියා. දවසක් උන්වහන්සේ ගමකට වැඩියා. ඒකනාලා කියන බමුණු ගමට. වැඩි වෙලාවේදී දානි නැහැ. පාත්‍රී හොදාගෙන ගියක් ගියක් ගානේ වැඩියා. බත් හුලක්වත් නැහැ එදා. ශිෂ්‍යතින් ආපහු වඩිනකොට මාර්යාවිල් අහනවා කොහොමද ස්වාමීන් වහන්සේ දානි ලැබුණාද? කිව්වා මේ ඔබ මට දානි ලැබෙන පිළිවෙල නැති කළානේ. එහෙනම් ආයි වඩින්න ලැබෙයි කියලා. බුදුරජාන් වහන්සේ දාලා නෑ ඕනි නෑ. ආවස්සර ලෝකේ ඉන්න දෙවියෝ වගේ මම සනීපෙන් ඉන්නවා කියලා. ඉතින් උන්වහන්සේගේ ජීවිතේ හරි පුදුමයි. උන්වහන්සේගේ කරුණාවත් හරි පුදුමයි. උන්වහන්සේ හැමතිස්සෙම බැලුවේ කල්පනා කළේ අපි හිතන විදිහට. ඒ කියන්නේ උන්වහන්සේ සම්බුදු වුණාට උන්වහන්සේ සම්බුද්ධත්වයේ උන්වහන්සේට මාන්නයට කාරණයක් නෙවෙයි. තුන් සිවුරෙන් යැපුණ යැපෙන කියන්නේ ස්වාමින් වහන්සේලාට බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කළා කැමැති විදියට ශූරු පිරිකර බාරගත්තට වරදක් නෑ කියලා. ඒ වෙලාවේදී ඥාතීන් ඔක්කොම එකතු වෙලායි රාජකීය පවුල්වලින් මහාන විචුදුවේ බොහෝ හිටියා. ඉතින් කැමැති කැමැති විදියට ශූරු දුන්නා. දැන් ඉතින් එක්කෙනෙකුට 10 15 20 30 ලැබිලා. කෙලෙස් නැසූ උත්තමයන් වහන්සේලා මේවා දිහා බලන්නේ නෑ. සාමාන්‍ය කෙනෙකුගේ හිත පටලැවෙනවා පටස් ගාලා. ඉතින් මොකද උනේ? ඒ ගමන් යනකොට ලොකු කොට්ටනියකුත් හදාගෙන යනවා. ඉතින් බුදුරජාණන් වහන්සේ දැක්ක අනේ මේ ජීවිතේ විමුක්තිය සොයාගෙන ඇවිල්ලා ඒක සැනේකින් මේ හිත මුලා වෙන හැටි. උන්වහන්සේ කල්පනා කළා නෑ නෑ සිවුරු පරිහරණය කිරීමේ සීමාවක් පනවන්න ඕන. නැත්තම් මේ ඇත්ත අමාරු වෙටෙනවා. බලන්න කරුණාව උන්වහන්සේ දැක්ක පොඩි දෙයක් හිත හිර වුණොත් ඉවරයි කියලා. ඉතින් උන්වහන්සේ නිකම්ම නිකන් නීතියක් දෙන්නේ නැහැ. දැන් අපේ අපි නීති දාන්නේ එහෙම නෙමෙයිනේ. ආ අපි නීති දාන්නේ අපි හිත මන අපිට නීති දා ගන්නවා. දැන් ස්වාමීන් වහන්සේලාට නීති දාන්න සමහර උදවිය හදනවානේ. එහෙම වෙන්නේ මොකද? හිත මන අපිට නීති දානවා. මේ දැනගෙන නෙමෙයි අඥානකම. නමුත් බුදුරජාණන් වහන්සේ එහෙම නෙවෙයි. උන්වහන්සේ නීතියක් ලේසියෙන් පරවන්නේ නැහැ. ඉතින් උන්වහන්සේ කල්පනා කළා මේ අයට සිවුරු පිළිගන්න පිළිවෙලක් හදන්න ඕන කියලා. දවසක් උන්වහන්සේ සිවුරු නැතුව අඳින පිටින් අධික සීතලේ එලිමානේ හිටියා. කොච්චර වෙලා ඉන්න පුළුවන්ද බලන්න. ඉන්නකොට උන්න සීතල වැඩි වුණා. වැඩි වෙනකොට තනිපොට සිවුර මේ පොරවන්නේ මං තනිපොට සිවුර තනිපොට සිවුර පොරව ගත්තා. ආයේ මැදියංග්‍රය වෙනකොට ආයි සීතල වැඩි වුණා. එතකොට මේ පොටවල් දෙකක් තියෙන දෙපොට සිවුර තියෙනවා. දෙපොට සිවුර පරවගත්. ඔන්න සීතල අඩු වුණා. ඊට පස්සේ උදේ පාන්දර භික්ෂුන් වහන්සේලා ඔක්කොම රැස් කරලා කිව්වා මහණෙනි මම කල්පනා කළා මේ අත්තන්ට සිවුරු පිළිගන්න සීමාවක් කරන්න. මම මෙන්න මේ විදිහට හිටියා. මට තේරෙනවා තුන් සිවුරෙන් පුළුවන් ජීවත් වෙන්න. අන්න බලන්න තීරණය කරපු හැටි. සම්බුදු කෙනෙක් නිකන් කෙනෙක්ද? දෙව් මිනිසුන්ට ශාස්ත්‍රුන් වහන්සේ වෙච්ච උත්තරමයන් වහන්සේ. අන්න නීතියක් පනවන හැටි. දැක්කද? ඉතින් උන්වහන්සේ කිව්ව මෙන්න මේව මේ තුන් සිවුරක් ඇති කියලා. ඊට පස්සේ උන්වහන්සේ බැලුව සමහර අයට තුන් සිවුරු පරිහරණය කරගන්න බැරුව යනවා. ඉක්මනට එක්ක දිරන්න පටන් ගන්නවා. වැස්සට අහු වෙනවා. මඩ ගුරුවරු වලට ඉස්සල වැටෙනවා. එතකොට අමාරුයි. තෙත පිටින් මඩ පිරිච්ච සිවුරු වලින් ඉඳ වෙන්නේ. එතකොට උන්වහන්සේ මේ අවසර දුන්නා මේ අතිරේක සිවුරු පරිහරණය කරන්න කියලා. අතිරේක විදිහට. ඉතින් මේ කාලේ මුල්ම කාලේ මහාන වෙන්නේ විමුක්තිය සොයාගෙන මහාන වෙන්න හදන පිරිසට කියන කරුණු හතරක් තිබ්බා. ඒ හතර තමයි කිව්වේ හැබැයි එනවනම් පින්ඩපාතේ ජීවත් වෙන්න බලාගෙන ඕන එන්න ඕනේ. හැබැයි එනවනම් ගහකට හරි ඉන්න බලාගෙන ඕන එන්න ඕනේ. හැබැයි එනවනම් මේ පාසිකූල චූරු හරි බලාගෙන ඉන්න ඕනේ. හැබැයි එනවනම් ওই බේත් අරළු වගේ දෙයකින් ලෙඩ දුක් නැති කරගන්න බලාගෙන ඉන්න ඕනේ කියලා. ඉතින් විමුක්තියසාගෙන ආපු කෙනෙක් එකපාරටම අපේ ස්වභාවය පහසු බලන එකනේ. අපින් ඇහුවොත් නවතින්න කොහෙද තැනක් තියෙන කියලා අපි යන්නේ කොහමද? වතුර තියනවද? ඔහනවනේ මේ වගේ ඒ විමුක්තියසාගෙන ආපු අපෝ එහෙනම් බෑ එහෙනම් බෑ කියලා ගියා. ඔන්න බුදුරජාණන් වහන්සේට ආරංචි වුණා. උන්වහන්සේ කිව්වා එකපාරට මේක කියන්න එපා. කියන්නේ මෙහෙම තමයි පිළිවෙල. හැබැයි ඉතින් දානමාන ලැබුණාම පිළිගන්න පුළුවන්. ගහක් යට තමයි ඉන්න හොඳ. නමුත් කාමරයක උනත් ඉන්න පුළුවන්. පාසකුල සිවුර තමයි හොඳ. නමුත් ඉතින් ගෘහපති ජීවරයක් පුළුවන්. බේත් වශයෙන් ඉතින් බේතුත් තියෙනවා ඒවත් පුළුවන්. අන්න එතකට කැමති නා. එහෙනම් හොඳයි කියලා. ඔන් මොකද හේතුව? එයාව එහෙම රඳවගන්නේ ඇයි? එයාට විමුක්තියක් සලසලා දෙන්න ඕනවට. වෙන දෙයකට නෙමෙයි. විමුක්තියක් සලසලා දෙන්න ඕනවට. පුදුම විදිහට මේ විමුක්තියක් මිනිස්යාට සලසලා දීම පිණිස පුදුම විදිහට හිත හිතා හිටපු කෙනෙක්. ඒ සඳහා පුදුම විදිහට දුක් පහන්සි ගත්තු කෙනෙක්. උන්වහන්සේට නිന്ദා අපහාස කළා. උන්වහන්සේට නිന്ദා අපහාස කළා. අන්‍ය ආගමික හරියට. දවසක් මොකද කළේ? එක්තරා ගණිකාවක් මරණ සුන්දරී කියන ජේතවනාරාමේ ඇතුලේ හැංගුවා. ඊට පස්සේ රජයට කියලා දැනුම් දුන්නා මෙන්න අසවල් කෙනා හිටියා ඊයේ වෙනකන් දැන් නෑ අතුරු දහන් වෙලා. ඉතින් රජයෙන් ඇහුවා කවද සැක? අපිට සැකයි කිව්වා ජේතවනාරාමේ. හොයන්න කිව්වා. හොයනකොට මොකද උනේ? අහු වුණා. ඉතින් මේගොල්ලෝ ඇඳක තියාගෙන මේ මලමිනිය හන්දිය හන්දිය ගානේ ගෙනියනවා කෑගසා මෙන්න බලන්න ශ්‍රමණ ගෞතමයන්ගේ හැටි. මෙන්න බලන්න මේ ශ්‍රාවකයන්ගේ හැටි. මෙන්න කරගෙන යන වැඩේ කියලා. මොකද උනේ කොටසක් බණින්න පටන් ගත්ත තැන. දැනට ස්වභාවයෙම නෙනේ. දැනට එක හාමුදුරුවම වරදක් කළොත් අපිට පාරේ බහලා යන්නත් බෑ. බණිනවා. මේ වගේ එදා තුනේ එක. එදා කිසිම වරදක් නොකළ දෙයකට අනේ කිසි කෙනෙකුට පාරේ බහලා යන්න බැරි තත්ත්වයක් උදා වුණා. බුදුරජාණන් වහන්සේ වැඩි නෑ දවස් හතක් එළියට වැඩි නෑ. මොකද හේතු උන්වහන්සේ වැඩි නම් උන්වහන්සේ කෙරේ හිත දූෂ්‍ය කරගෙන විශාල වශයෙන් මිනිස්සු දුකටපත් වෙනවා. පව් පුරව ගන්නවා. මේක දැකලා ඉතින් මිනිස්සු බණින්නකට වික්ෂුන් වහන්සේලායි අනුන්ගෙන් යැපෙන පිරිසක්නේ. ලැබෙන්න තියෙන වතුර විතර ජීවත් වෙන්න තියෙන්නේ. පින්ද පාරට බෑලා පාස්තර විතරන් ගියොත් ලැබෙන දෙයක් විතර යැපෙන්න තියෙන්නේ. ඉතින් එළියට බහින්න බෑනේ. මිනිස්සු බයිනවා. ඉතින් මොකද කළේ වික්ෂුන් වහන්සේලා නිකන් නේද? රාතන් වහන්සේලා. වැඩි ඇත්තේ. ඉතින් කව භාග්‍යවතුන් වහන්සේ හරි වැඩේවි. අපිට බණිනවා බණිනවා ඉවරයක් නෑ කිව්වා. බුදුරජාන් වහන්සේ වදාළ ආයෙ බැන්නොත් මෙන්න මෙහෙම කියන්න. කියලා කියලා දුන්න එක. මොකක්ද මේ? මේ අභූතවාදී නිර්යන් උපේති. යෝචාපි කත්තන්න කරවමිතා. යම් කිසි බොරුවෙන් යම් කිසි කෙනෙක් තවත් කෙනෙකුට නිඳා කරනවා නම් එයාට යන්න තියෙන නිරය. යම් කිසි කෙනෙක් කියනවා නම් තමන් කරපු දේ කලේ නැත කියලා. එයාට තියෙන්නේ නිරේ තමයි. ওই දෙන්නම නිරේ ගිහිල්ලා එක තැන උපදිනවා කියනවා. කියලා භික්ෂුන් වහන්සේලා අර මිනිස්සු යමක් කියන එකට මේ ගාථාවෙන් උත්තර දෙන්න ගත්තා. දැන් මිනිස්සුන්ට තේරුණා මේ අයගේ වරදක් නෙවෙයි. මේක කාගේ හරි කුමන්ත්‍රණයක්. ඔන්න මොකද උනේ දැන් මේ දෝෂාරෝපණ ඉවස ගන්න බැරුව ආනන්ද හඳුරු කිව්ව භාග්‍යතුන් වහන්සේ අපිට නම් මේ සවැත් නුවර ආයතන හමාරයි. අපි ඉතින් මේ පළාත අතහැරලා දාලා යමු වෙන පළාතකට. ඉතින් බුදුරජාණන් වහන්සේව එහෙදිත් මේ මිනිස්සු ඔය වගේ වැඩ කළොත් අපිට වෙන පළාතකට යන්න වෙනවා. එහෙදිත් කළොත්. එහෙම නෙමෙයි කිව්වා. අපි ඉවසගෙන ඉමු මේක. ඔක වැඩි වුණොත් දවස් 7යි. හත්වෙනි දවසේකට ඒගොල්ලන්ගේ ඒගොල්ලන්ගේ කටින් ඔක්කොම පිට වෙලා එළි වුණා වැඩි. අන්න ඒ වගේ අවස්ථාවලත් බුදුරජාණන් වහන්සේගේ හිත වෙනස් වුණේ නැහැ. උන්වහන්සේගේ හිත සංසුන් වෙලාම තිබුණා. අපි වගේ නම් අපිට කලකිරෙනවනේ. ආයෙ නම් අපි මෙවුන් එක සේවය කරන්නේ නැහැ. කොහොම හිතනවද? අපිට නම් එපා. ආයෙ නම් එපා කියලා අපි අතහැරලා දානවා. නේ? දැන් සාමාන්‍ය ජීවිතයේ ගෙදර දැන් දරුවෝ එපා වෙන්නේ දෙමව්පියන්ට. අනිත් එක ගැනම කතනේ. ඉතින් මේ බුදුරජාණන් වහන්සේට එහෙම එපා වුණේ නැහැ. ඇයි ඒ? කරුණාවක් තිබීම නිසා. උන්වහන්සේ දන්නවා එක්කෙනෙක් දෙන්නෙක් වරදක් කළාට මේ ලෝකයා හැටියට හැමෝම අසරණයි. හැමෝම අසරණයි. හැමෝටම පිළිසරණක් ඕන. හැමෝටම පිළිසරණක් ඕන. හැමෝම අසරණයි. ඒ නිසා උන්වහන්සේ සෑම අවස්ථාවෙදීම සෑම අවස්ථාවකදීම බොහොම කරුණාවෙන් ජීවිත දිහා බැලුවේ. බොහොම අනුකම්පාවෙන් ජීවිත දිහා බැලුවේ. බොහොම දයාවෙන් ජීවිත දිහා බැලුවේ. කරගන්න දෙයක් නැහැ. මේ මිනිසුන්ගේ හැඟීම් එකපාරට වෙනස් කරන්න බෑ. දැන් බුදුරජාණන් වහන්සේ හොඳටම දැක්ක දේවදත්ත. පිරිස් කඩාගෙන යද්දී චරිත් මුගලන් දෙනම අඳගාලා කිව්වා අනුකම්පාවක් නැද්ද? ඇයි බලන් ඉන්නේ? ගිහිල්ලා මේ දේවදත්ත එක්කන්ගේ පිරිස විපතකට වැටෙන්න ඉස්සෙල්ලා එකගෙන ඉන්න. දේවදත්ත කියන්නේ නිකන් කෙනෙක් නෙමෙයි. කැත කෙනෙක් මේ බොහොම ලස්සන රූපයක් තියෙන ශාක්‍ය වංශය. ක්ෂත්‍රීය වංශය. රාජකීය කෙනෙක්. එයා නිකන් කෙනෙක් නෙමෙයි. එයා වෙජිටේරියන්. ඔව්. එයා නිර්මාණක. ඊළඟට ඔව් පාසු කුල ජීවිත පෙරේවි. එයා පින්ඳ පාතෙන් ජීවත් වුණේ. එයා ගස්යට විතරයි හිටියේ. ඔව් එයා තුන් සිවුරින් හිටියේ. බොහොම සාන්ත දාන්ත ඉරියව් තිබිච්ච කෙනෙක්. සඩබ්බර ගොරෝසු ගොරහැටි කෙනෙක් නෙමෙයි. නමුත් හිත කොහොමද? ආ හිතේ තිබුණ කියන්න ඕනේ සියල්ලම. ආන්න යාට රැවටෙනවා ඕන කෙනෙක් දුටු ගමන්. ඉතින් මොකද වුනේ? ඉතින් බුදුරජාණන් වහන්සේගෙන් ගිහිල්ලා ඉල්ලුව මම මෙන්න මේ පහ පුරුදු කරනවා. මොකද දිව්‍යයේ සිටෙක් පිණ්ඩපාතික වෙන්න ඕනේ, නිර්මාස වෙන්න ඕනේ. ඔව්, පාසකෝල චීවර පරවන්න ඕනේ, තුන් සීවරෙන් ඉන්න ඕනේ, ගස්සට ඉන්න ඕනේ. මම මෙන්න මෙහෙම ඉන්නේ කිව්වා. බුදුරජාණන් වහන්සේ වදාළ ඕව පණවන්න බෑ. කැමති කෙනෙක් කැමති විදියට ඉඳපුවා කියලා. ඉතින් දේවදත්ත තෝරන දේවදත්ත තීරුම් ගත්තනේ බුදුරජාණන් වහන්සේ කරුණාවන්තයි කියලා ඒකනේ ඒක උනේ. ඊට පස්සේ මොකද උනේ? ඔයගේ කිව ශ්‍රමණ ගෞතමයන්ගේ මම ඉල්ලා හිටිය මේ පහ. දැන් යා ලාබලු බෝල්ට් වෙట్లా ඉවරයි. දැන් යා මග වරද්දගෙන. මම තමයි හරි මග යන්නේ. මේ මේ පහ මාසුළු තියෙනවා. කැමති කෙනෙක් එන්න කිව්වා. 500ක් හිටියා. ඒ 500ම ධර්ම මාර්ගයට ඇවිල්ලා නැහැ. එයා ධර්මයේ තේරුම් ගන්නේ නැහැ. ධර්මයේ තේරුම් ගන්න ඉස්සෙල්ලා කෙනෙක් පහදින්න මොකේද? බාහිර රූපෙට. බාහිර ප්‍රවස්ම දිහායි බලන්නේ. අදට වුණත් බලන්න කෙනෙක් ගැන කියන එකට කෙනෙක් කෙනෙකුගේ ගුණයක් ගැන කියන එකට අපි කියනවා ආ යා මේ ලෝලිපති කරන කෙනෙක් නේ. කියන්නේ ඒක ගුණයක් එක්ක සැලකන කතාව වෙනවා. නමුත් බලන්න ඕනේ ආ හිතන දේ කියන දේ කරන දේ බලන්න ඕනේ. නේද? කෙනෙකුගේ ಗುಣ අනේ යා නම් බොහොම හොඳ කෙනෙක් යා නිර්මාස කෙනෙක් කියනවා. ඔව්. එතකොට එතකොට අපි මනින්නේ මින්ම ඔය. පේන දේ ඔස්සේ මනින්නේ. එතකොට සිල්වතාවම ඉන්නේ එහෙමයි. සමහරුකින් පව් පුරවා ගන්න එහෙම කියලා. යමෙක් නිර්මාස නැත්නම් එයා දුස්සීලයි. කොහොමද කියනවා. නමුත් නිර්මාස වීම කියන්නේ සීලයක් නෙවෙයි. ඉතින් මොකද උනේ? අර 500 නම කඩාගෙන ගියා. අනිදා තමයි බුදුරජාණන් වහන්සේ කෝ සාරිපුත්ත මොග්ගල්ලාන මෙහෙන්න මෙහෙන්න. මොකද මේ බලන් හිටිය යන්න මේ පිරිස අරගෙන යනවා. මේ ඇත්ත විනාශ වෙන්නේ ඉස්සෙල්ලා එක්කගෙන ඉන්න කිව්වා. ඔන්න කරුණාව මෛත්‍රිය. ඔන්න කරුණාව මෛත්‍රිය. වග්ග මුදා කියන ගංගාවක් තිබ්බා. මේ ගංගා වයිනේ හිටිය හාමුදුරුවෝ ගාක්. දවසක් මේ හාමුදුරුවෝ පන්සිය නමක් මේ අය බුදුරජාණන් වහන්සේ බලන්න වැඩම කළා. බුදුරජාණන් වහන්සේ බලන්න වැඩම කළා මේගොල්ලෝ පාත්‍ර තියන්න සිවුරු තියන්න දැන් හොයනවා හරි කෝලහලයි. අර භාවනා පන්තියක් තියෙන විවේක වෙලාවකදී එක එක්කන කතා කරනවා අහන කොයිද ඔයා කොයි පළාතේද ඔයා උත්තර ප්‍රදේශද ආ මම අනිත් පැත්තේ කියනවා මේ වගේ කතා කර කර දැන් ඉතින් මෙන්න ඔයා කොහෙද ඉගෙනගත්තේ තක්ෂිලාවේද මම නාලන්දා ඔවගේ කියනවා ඉතින් එක එක්කන ඔය වගේ දැන හැදුණු කතා කරනකොට මේක ගොඩක් කතා කරනකොට මොකක්ද ඇහෙන්නේ <laughs> ගෝසාවක් ඇහුණා බුදුරජාණන් වහන්සේ කවුද මේ මානුකාරය වගේ කැවිලා වගේ. ඉතින් කොහොමද මේ වග්ගමුදා කියන නදී ගාව ආශ්‍රමයට ගු ස්වාමීන් වහන්සේලා භාග්‍ය බුදුරජාණන් වහන්සේ බලන්න ඇවිල්ලා කියලා. වහාම යන්න කියන්නේ. වහාම යන්න කියන්නේ. කිව. දුෂ්ට හිතක් තිබුණා නම් ඒ ආයත එයා මොකද කරන්නේ? ආ ඔය ටේප නම් අපටත් ඉපා කියලා කිව්වරලයි. එච්චර මෝඩ නෑ. මොකද කළේ? එයා කල්පනා කළා අනේ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ අපි කෙරේ කලකිරුණා නෙමෙයිද? එහෙනම් අපි හොඳට ඉන්න ඕන නේද කියලා. මොකද කළේ? එයා ඔක්කොම නැවත ගිහිල්ලා වකුමුදා නදීට. නදී තීරයට ගිහිල්ලා එතන ඉඳලා ඒගොල්ලෝ භාවනා කළා. අරහත් වුණා. ආනන්ද හඳුරන්න කියනවා ආනන්දය මට මේ වකුමුදා නදී තීරේ තියෙන ආශ්‍රමය ගැන හිතනකොට මට හරියට හිත සතුටුයි. හිත පහදිනවා. මොකද? එයා දුකින් මිදලා. දුකින් මිදලා. කියනවා ආනන්ද අපි පණිවිඩයක් හරි මුලයට වඩින්න කියලා. ඔන්න බලන්න කරුණාව. ඔන්න බලන්න කරුණාව මෛත්‍රී. බුදුරජාණන් වහන්සේගේ කරුණා මෛත්‍රිය දිහා බලන්න නම් පුළුවන් නම් කියවන්න භික්ෂුණී කන්දකය භික්ෂුණීන් වහන්සේලාට උපසම්පදාව දීපු නිසා උන්වහන්සේට ඇතිවෙච්ච ප්‍රශ්න තුනයි. බුදු කෙනෙක් නේද මේවට මුණ දුන්නේ කියලා. ඉතින් භික්ෂුන් වහන්සේලා ලෙඩ වෙච්ච වෙලාවට උපස්ථාන කරන පිළිවෙල බලන්න. මතකනේ භික්ෂුන් වහන්සේලාමක් ලෙඩ වුණා. ලෙඩ වුණාට පස්සේ එයාගේ අගේ ගෙඩිය ඇවිල්ලා තිබුණා බලන්න කවුරුත් නැහැ. බුදුරජාණන් වහන්සේ ඇහුවා කවුද මේ විහාරයේ ඉන්නේ? අසවල් කෙනා. උපස්ථාන කරන්න කවුරුත් නැද්ද? නෑ. ඇයි එයා එයා හිටියේ තනියම. එයා එයා ගැන විතරයි හිතුවේ අනුන් ගැන හිතුවේ නෑ. ඔන්න බලන්න. Taman ගැන විතරක් හිතන්න පරිපූර්ණ වෙච්ච. කෙනාට බැරි වෙච්ච වෙලාවට කවුරුත් නෑ. ඉතින් ඒ කාලෙත් එහෙමයි. ඉතින් බුදුරජාණන් වහන්සේ බලන්න ගියා. ගිහලා මොකද කළේ? එයා ඉක්මනින් වතුර එකක් කුණු කරන්න කියලා හැඳක තියලා ආනන්ද හාමුදුරුවර සැරවෙත් එක්ක ඇලිච්ච සිවුරු ගලවලා ඒවා වතුරේ හොදලා ඒවා අවු දාලා වේලුවා. ඉතින් බුදුරජාණන් වහන්සේ මේ සැරව ඔක්කොම අතින් පීදලා පීදලා පීදලා පිරිසුදු කරලා උණු වතුරෙන් නාවලා ඇඟ ඔක්කොම තිත මාතු කළා. තිත මාතු කළා ඇඳක හාන්සි කෙරෙව්වා. හාන්සි කළා මොකද කළේ? උන්වහන්සේ ධර්මයේ දේශනා කරන්න ගත්තා. ධර්මයේ දේශනාව අවසානයේ උන්වහන්සේ අරහත් වෙලා පිරිනුවන් පෑවා. ඔන්න බුදු කෙනෙකුගේ පිළිසරණ. බුදුරජාණන් වහන්සේ නිසා අන්න එහෙම පිළිසරණක් තියෙනවා. පුදුමාකාර පිටක් උපකාරයක් තියෙනවා. පුදුමාකාර පිටක් උපකාරයක් තියෙනවා. උන්වහන්සේගේ කරුණාව මෛත්‍රිය දිහා බැලුවොත් එහෙම උන්වහන්සේ හැමතිස්සෙම උන්වහන්සේට ભેදයක් නැහැ. අසවල් කිනා උසස් අසවල් අසවල් කිනා පහත් වීම ભેදයක් නෑ. උන්වහන්සේ හැමතිස්සෙම කරුණාවයි මෛත්‍රියෙන් බැලුවා. උන්වහන්සේට තිබිච්ච ලොකු උපකාරය තමයි සරුවත් මුගලන් දෙනම. සරුවත් මුගලන් දෙනම ලොකුම උපකාරය. මුගලන් හාමුදුරුවන්ට බමුණු කට්ටිය එකතු වෙලා තනි වෙච්ච වෙලාවක හොදටම ගහලා ගහලා උන්වහන්සේ පිරිනන් පාන තැනට වැඩ සැලැස්සුවා. අතීත කර්ම විපාකයක් නිසා උන්වහන්සේකට මුණ දුන්නා. ඊට පස්සේ උන්වහන්සේගේ ජීවිතේ අතීත කර්මයක් නිසා උන්වහන්සේකට මුණ දීලා උන්වහන්සේ 이르දි බලින් ශරීරය සකස් කරගෙන ඇවිත් පිරිනමක් පෑවා. මොකද උනේ? ආ සාරිපුත්ත මහරහතුන් වහන්සේ මදහි රෝගාබාධයකට පත් වෙලා පිරිනිවන් පෑවා. සාරියුත් හාමුදුරුවන්ගේ සිවුරු පිරිකර අරගෙන පාත්‍රය අරන් ආවා. අවිල කිව්වා සාරිපුත් හාමුදුරුවෝ පිරිනිවන් පෑවා. මේ උන්වහන්සේ වළඳපු පාත්‍රය මේ තියෙන සිවුරු. ඒක දැක්ක විතර ආනන්ද හාමුදුරුවන් අඬන්න පටන් ගත්තා. ආනන්ද හාමුදුරුවන්ට කියන භාග්‍යතුන් වහන්සේ මට පපු හිර වුණා. මගේ පපුව හිර වුණා මේ ශාසනයට මහා අනතුරක් වුණා මේ ශාසනයේ මහා ලොකු කණුවක් හදාගෙන වැටුණා කිව්වා මට දැන් කිසි දිශාවක් හොයාගන්න බැහැ කිව්වා ආනන්ද හාමුදුරුවෝ ඥාන බුදු හාමුදුරුවෝ ආනන්ද සාරිපුත්ත හාමුදුරුවෝ පිරුණෙන් පෑවේ ඔබගේ සීලය අරගෙනද ඔබේ සමාධියත් අරගෙනද ඔබේ ප්‍රඥාව අරගෙනද ආනන්ද මම කියලා තියෙනව නේද මේ ලෝකේ හැම දෙයක්ම වෙන වෙන සුළු දේවල් අත්හරින දේවල් අනිත්‍ය දේවල් කියලා ඒතර ආනන්ද හඳුරු සෝතාපන්න ඉතින් බලන්න බුදුරජාන් වහන්සේගේ සංවේගයේ උන්වහන්සේ එදා හවස භික්ෂු මහා සංඝයා රැස් කළා රැස් කළා කියනවා පාළුයි පුදුම පාළුවක් තියෙනවා. පුදුමාකාර පාළුවක් තියෙනවා. යම් තැනක සාරිපුත්ත මොග්ගල්ලාන දෙනම හිටියානම් එතන පිරිලා එතන හිස් නෑ. අද ඒ දෙනම නැති නිසා හිස් වෙලා ගිහිල්ලා පාළු වෙලා ගිහිල්ලා කියනවා. ඔන්න බලන්නකෝ බුදුරජාණන් වහන්සේගේ බුදු හිත මොනතරම් ලෙන්ගතුකමක් තිබුණාද ශ්‍රාවකයෝ මොනතරම් ලෙන්ගතුකමක් තිබද ශ්‍රාවකයන්ට ශ්‍රාවකයන්ගේ සෑම ගැටලුවකටම විසඳුමක් දුන්නා කිසිම හේතුවක් නිසා ශ්‍රාවකයන්ව තනි කළේ නැහැ දවසක් අනේ පිඬු සිටුතුමා අනේ තීර්ථක ආශ්‍රමයකට ගිහිල්ලා වාදයක් කරනවා ඒ කියන්නේ ඒගොල්ලෝ වාදයකට ඇවිල්ලා අනේ පිරිසිතුමා කරුණු සලකලා කියලා මොකද කරන්නේ අනේ පිරිසිතුමාගෙන් අහනවා අර අන්‍යාගමිකු භාග්‍යතුන් වහන්සේගේ තියෙන මොන වගේ දෘෂ්ටියක්ද කියන මන් දන්නේ නැහැ උන්වහන්සේගේ හැම දෘෂ්ටියක්ම. නමුත් මන් දන්නවා උන්වහන්සේගේ අදහස් යන්තමේ. අනවකත් කියලා. ඉතින් කියනවා යමක් අනිත්‍ය නම් ඒක දුකයි. ඒක දුක නම් ඒක තුල මම මාගේ මට ඇති කියලා දෙයක් නැහැ. ඒක මන් දන්නවා. ඒක කියන්නේ ඉස්සෙල්ලා කියනවා ඉස්සෙල්ලා කියන්නකෝ ඔයලගේ දෘෂ්ටි ටික. ඉතින් ඒගොල්ලෝ කියනවා මම හිතන් ඉන්නේ මේ ලෝකේ අන්තයක් තියෙනවා කියලා. කිව්වහම අනේ පුලිසිතුමා කියන එක දෘෂ්ටියක්. ඒක අනිත්‍ය දෙයක් කියනවා. තව කෙනෙක් කියනවා මම හිතනවා මේ ලෝකේ අන්තයක් නැtei කියලා. ඒකත් දෘෂ්ටියක් කියනවා. මේ වගේ ඔක්කොම කතා කරලා ඉවරන පස්සේ අහනවා එතෙන් ඔය කිය අදහස කියන්නේ ඉතින් කියන මම හිතන් ඉන්නේ යමක් අනිත්‍ය නම් ඒක දුකයි. ඒක දුක නම් ඒක මම නෙවෙයි මගේ නෙවෙයි මට අයිති නැtei කියනවා. ඕක දෘෂ්ටිය නෙවෙයි කියලා අහනවා. කියනවා නමුත් මම මේකත් දන්නවා මෙතනින් එහාට කරන්න ඕන දේ දන්නවා කියලා. අනේ පිට සිටුමා කියන්නේ කිව ගමන් අරගොල්ලෝ නියඳ වෙනවා. ඉතින් බුදුරජාණන් වහන්සේ ළඟට ආවන් පස්සේ බුදුරජාණන් වහන්සේට කියනවා මාර්ගය දුන්නාට මම මෙහෙම ගියා කට්ටියක් හම්බ වෙන්නේ මේගොල්ලෝ මට මෙහෙම කතා කළා මම මෙහෙම උත්තර දුන්නා බොහොම හොඳයි බොහොම හොඳයි කලින් කලට ගිහිල්ලා ওই මෝඩෙන්ට කියා දෙන්න ඕනේ කියලා නමුත් උන්වහන්සේ හැමතිස්සෙම බැලුවේ යම් කිසි කෙනෙක්ව නොනැති කරන්න දෘෂ්ටියකින් මුදවන්න දැන් උන්වහන්සේ මේ ලෝකෙට පහළ වෙච්ච නිසා අපි දන්නවා සීලේ තියෙන වෙනස්කම් අපි දන්නවා පංචශීලයේ කියලා සීලයක් තියෙනවා. අටසිල් කියලා සීලයක් තියෙනවා. දසසිල් කියලා සීලයක් තියෙනවා. පැවිදි සාමණේර සීලය කියලා සීලයක් තියෙනවා. පැවිදි උපසම්පදා සීලය කියලා සීලයක් තියෙනවා. මේව තමයි මේ ලෝකේ මිනිස්සියෙකුට රැකිය හැකි උසස්ම සීල. මේ ලෝකෙ වෙන කවුරුත් දන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේගේ කාලේ බොහෝ ප්‍රසිද්ධ තාපසිකීය සීලයක් කියා දෙනවා. මොකද්ද සීලෙ? එයා කියන උදේ පාන්දර නැගිටින්න. නැගිටින්න මොන පැත්ත බලාගෙනද ඒ පැත්ත කෙලින්ම යන්න. ගිහිල්ලා වලක් තිබුණොත් වලට පදින්න. ඉදත් තිබ්බොත් ඉදට පැනලා මැරෙන්න ස්වර්ගය යනවා. ඔන්න සීලෙ. ඉතින් බුදුරජාණන් වහන්සේ වදාලා මේ කොච්චර මෝඩ මිනිස්සුද මේ. උන්වහන්සේට කොච්චර අනුකම්පාවක් හිතෙනවද? මිනිස්සු සීලේ දිහා බලන පිළිවෙල. සමහර සීලය කියලා හිතාගෙන ඉන්නවා මේ බල්ලු වගේ ජීවත් වීම බල්ලු බ්‍රත ඊළඟට බොන්නු වගේ සිටීම ඒකෙන් අත් දෙකින් කන්නේ නැතුව දන ගහගෙන කටින් කනවා සීලයක් කියලා හිතලා ඉතින් මේ වගේ දේවල් කළේ සීලේ හොයාගන්න බැරුව මොකද්ද කියලා දන්නේ නැතුව සීලේ ඉතින් බුදුරජාණන් වහන්සේ තමයි මේ ලෝකෙට කියා දුන්නේ මෙන්න මේකයි සීලය කියලා ශීලයේ දිනු කරන පිළිවෙත. ඒ විතරක් මේ උන්වහන්සේ කියා දුන්න මෙන්න මේ විදිහට හිත සංවර කරගන්න. උන්වහන්සේ කියා දුන්න මෙන්න මේ විදිහට සිත දිහා බලන්න. මෙන්න මේ විදිහට සිත දිහා බලලා තේරුම් ගන්න. උන්වහන්සේ උන්වහන්සේ කියා දුන්න මෙන්න මේ පිළිවෙලට බලන්න. මේක අනිත්‍ය වශයෙන් බලන්න නිත්‍ය දෙයක් නෑ. හරි උන්වහන්සේ ඔබ කියා දුන්නේ නැත්නම් අපි දන්නවද? නෑ. උන්වහන්සේ කියා දුන්න මේක අනිත්‍ය වශයෙන් බලන නිත්‍යයක් නෑ. දුක් වශයෙන් බලන අනාත්ම වශයෙන් බලන. උන්වහන්සේ කියා දුන්න මේකේ රාග, ද්වේෂ, මෝහ තමයි දුක හදන්නේ. උන්වහන්සේ තුල රාග, ද්වේෂ, මෝහ නැති නිසා උන්වහන්සේ දැක්කේ ඒක. බුදුරජාණන් වහන්සේ තුල රාග, ද්වේෂ, මෝහ නැති බවට සැකයක් තියෙනවද? සැක කොහෙද හිටින්නේ? උන්වහන්සේ පෙන්නවා මෙන්න මේ කාරණා නිසායි රාගය පවතින්නේ, ද්වේෂය පවතින්නේ, මෝහය පවතින්නේ. මේ කාරණා නැති කර ගැනීමෙන් මේක නැති කරන්න පුළුවන්. ඕක කියන්න බෑ. ඒක නොදැක්ක කෙනෙකුට. ඒක රාග ද්වේෂ මෝහ ප්‍රහාණය නොකළ කෙනෙකුට ඕක කරන්න බෑ. අන්න ඒක තේරුම් ගත්ත ශ්‍රාවකයා හිතනවා ඒකාන්තයෙන්ම අරහත් ඊළඟට අපි මේ ලෝක ධාති වෙන කිසිම තැනක කිසිම පොතක අහලා නැහැ. බුදුරජාණන් වහන්සේ අවබෝධ කරපු මේ ධර්මය ලෝකෙ වෙන කිසි කෙනෙකුගෙන් අහලා නැහැ. මුළු ලෝකෙම තියෙන පොත්පත් එක පැත්තකට දාලා කියවන්න කියනවා කෙනෙකුට. ඔක්කොම කියලා ඉවරුණන් පස්සේ ඒ දෘෂ්ටි ගොඩක් පොළු දාගෙන. බුදුරජාණන් වහන්සේ වදාළ ධර්මයේ තියෙන පොත්පත් ටික කියවුත් මොකද වෙන්නේ? එයා සියලු දෘෂ්ටියෙන් මිදෙනවා. එයා සියලු කෙලෙසුන්ගෙන් මිදෙනවා. මොකද හේතුව? ඒ ධර්මයේ උන්වහන්සේ Taman වහන්සේ විසින්ම අවබෝධ කළ දෙයක්. උන්වහන්සේ නැත්තම් දැන් තේරවාසි මේ අපි ආපු ධර්මයේ දිහා බලලා අපිට හිතාගන්න බෑ කොහොමද මේක අවබෝධ කළේ කියලා. බඳු විස්මිත දෙයක්. ඔන්න ශ්‍රාවකයාගේ ඉදී ශ්‍රද්ධාව පිහිටනවා ඒකාන්තයෙන්ම බුදුරජාණන් වහන්සේ කරහ කෙලෙස් නැසූ උත්මේ. ඒකාන්තයෙන්ම සම්මා සම්බුදුයි. උන්වහන්සේට ඒකාන්තයෙන්ම නුවණ තිබුණා, ඥාණය තිබුණා. අරහත් වීම නිසා ඇතිවෙච්ච ඥාණය තිබුණා. ඒ වගේම සියලුම සත්වයන්ගේ කර්මයන්ගේ වෙනස්කම් දැකීමේ ඥානයක් තිබුණා. ඒ වගේම සියලුම සත්‍යයන් දුකටපත් වෙලා ඉන්න හැටි මේ මේ පිළිවෙලට ඒ අයට උපදෙස් දුන්නොත් දුකින් මිදෙනවා කියලා දැකීමේ ඥානයක් තිබුණා. මහා කරුණාවෙන් උන්වහන්සේ ලෝකෙ දිහා බැලුවා. මේ ඔක්කොම ඥාන උන්වහන්සේ තිබිච්ච. උන්වහන්සේ දැක්ක මේ සත්‍ය එක එක්කිනා හැඟීම් වශයෙන් එකතු වෙනවා. අදහස් වශයෙන් එකතු වෙනවා. රුචි අරුචිකම් වශයෙන් එකතු වෙනවා. මේ මේ ඔක්කොම දැක්ක උන්වහන්සේ. ඉතින් මේ ඔක්කොම උන්වහන්සේට ඇතුළත ඥානයක්. ඉතින් උන්වහන්සේට තිබුණා චර්ත ධර්මය. උන්වහන්සේගේ තුල උන්වහන්සේගේ සීලයේ මේ ලෝකෙ කිසි දොසක් නැති සිල්වත් ජීවිතය. උන්වහන්සේගේ සංවරකමේ අසංවරකමක් නැති සංවර ජීවිතය. උන්වහන්සේගේ සංසුන්කමේ නොසංසුන්කමක් නැති සංසුන් ජීවිතය. උන්වහන්සේගේ ඉරියාපතවල තියෙන සාන්ත බව මේ ලෝකෙ කිසි කෙනෙකුට තිබුණේ නැහැ. උන්වහන්සේගේ නුවණ මේ ලෝකෙ වෙන කිසි කෙනෙකුට තිබුණේ නැහැ. උන්වහන්සේගේ චර්යා රටාව මේ ලෝකෙ වෙන කිසි කෙනෙකුට තිබුණේ නැහැ. මේ ඔක්කොම චර්ම ධර්ම. විද්‍යාචරණ කියන දෙකින් උන්වහන්සේ සම්පූර්ණයි. ඊළඟට උන්වහන්සේ ගියේ ගමන් මාර්ගේ සතර සතිපට්ඨානෙන් පටන් ගත්තු සත්‍ය බෝධිපාක්ෂික ධර්මයන් වැඩි ගියේ ගමන් මාර්ගයක් සුගත. ඒ නිසා කාමරාග පටික මේ දස සංයෝජනම ප්‍රහාණය වුණා. රාග ද්වේෂ මෝහ ප්‍රහාණය වුණා. සුගත. උන්වහන්සේ දැක්ක මේ ජීවිත ප්‍රවත්ම මේ විතරක් නෙවෙයි. සත්‍ය පවතින මිනිස් ස්වરૂපේ ත්‍රිසංගත සත්තු හැටියට, නිර්සත්තු හැටියට, ප්‍රේතු හැටියට, දෙවියන් හැටියට, පහුන් හැටියට, අරූප ලෝකවල, අසන්න සත්ත්වවල උන්වහන්සේට මේ ඔක්කොම රහසක් නෙවෙයි ලෝක විදු. උන්වහන්සේ තේරුම් ගත්ත මේවා උපදින පිළිවෙල, මේකේ නිදහස් වෙන පිළිවෙල, නිදහස් වෙන ක්‍රමේ ලෝක විදු. ඊළඟට උන්වහන්සේ තේරුම් ගත්තා මේ ලෝක සත්‍යයන්ට ධර්ම ධර්මයේ දේශනා කළ යුතු පිළිවෙල. උන්වහන්සේ සමහර අයට සමහර කෙනෙක් ඇවිල්ලා අහනවා මේ ලෝකේ ආත්මය තියෙනවද නැද්ද අන්තද අනන්තද ගාන උන්වහන්සේ නිහඬ වෙනවා ඒක තමයි දෙන පිළිතුර සමහර කෙනෙක් ප්‍රශ්නයක් අහනකොට උන්වහන්සේ ඒ තුලින් තව ප්‍රශ්නයක් අහනවා ඒක තුලින් උන්වහන්සේ ආව ධර්ම දේශනාවට ගන්න බලනවා සමහර කෙනෙකුට විස්තර වශයෙන් කියලා දෙනවා. සමහර කෙනෙකුට උන්වහන්සේ ප්‍රාතිහාර්ය පහන්ද සිදු වෙනවා. වැඩමුළුන් වහන්සේ ප්‍රාඥාරේ පාන ඒ අය සංවර කරනවා. සමහර අයට කියන ඔබ දැන් හිතන්නේ මෙන්න මේ දේ මේක හිතන්න එපා. ඔබට අහිත කිනිස දුක් කිනිස පවතිනවා. මේ දේ හිතන්න කියලා හිත දිහා බලලා කියනවා. සමහර අයට කියන ඔබ මේම හිතන්න මේක අතහරින්න මේක පුරුදු කරන්න කියලා. මේ වගේ උන්වහන්සේ හැමතිස්සෙම 이르දි ප්‍රාතිහාරයෙන් ආදේශනා ප්‍රාතිහාරයෙන් අනුශාසනා ප්‍රාතිහාරයෙන් මේ ලෝකේ හැමෝම ධර්ම මාර්ගයට ගන්න අපමණ විරක් වීරියක් වැඩුවා. ඒකට කියනවා අනුත්තර පුරුෂ ධම්ම සාරති. මේ ලෝකේ දෙවියන්ගේ ගැටලු විසඳන්න කිසි දෙවි කෙනෙක් හිටියේ නැහැ. බබළු ඇති වෙන ගැටලු විසඳන්න කිසි බබෙක් හිටියේ නැහැ. ඒ සෑම කෙනෙක්ම ගැටලු විසඳාගත්තේ බුදුරජාණන් වහන්සේ ළඟට පැමිණිලා. ඒ සෑම කෙනෙක්ම ධර්මයේ තේරුම් ගත්තේ උන්වහන්සේ ළඟට පැමිණිලා. උන්වහන්සේ ළඟට ඇවිල්ලා අනන්තවත් දෙවිවරු නොයි ප්‍රශ්න අහනවා. දවසක් දෙවි කෙනෙක් ඇවිල්ලා කාමද කියන දෙවියන් කියනවා. භාග්‍යවතුන් වහන්සේ මේ සිත দমনය කරන්න දුෂ්කරයි. ඒකට බුදුරජාණන් වහන්සේ කියනවා ඔව්. නමුත් ශ්‍රාවකයා দমনය කළේ කිරීමට දුෂ්කරදී দমনය කරනවා. එතකොට කියනවා භාග්‍යවතුන් වහන්සේ මේ ශ්‍රාවකයා එයා කියන භාග්‍යවතුන් වහන්සේ අවබෝධ කිරීමට දුෂ්කරයි. බුදුරජාණන් වහන්සේ කියනවා අවබෝධ කිරීමට දුෂ්කර දේ ශ්‍රාවකයා අවබෝධ කරනවා. භාග්‍යවතුන් වහන්සේ මේ මාර්ගය දුෂ්කරයි. බුදුරජාණන් වහන්සේ වදාන ඕ මේ දුෂ්කර මාර්ගයේ ශ්‍රාවකයා යනවා. මේ වගේ හැමතිස්සෙම දෙවියන්ටත් රක්මයන්ටත් මිනිස්යන්ට බුදුරජාණන් වහන්සේ දේශනා කළේ එකම ධර්මයයි. අපිට විශේෂ එකක්, එහෙම නැත්නම් දෙව්ලොවකින් දෙවියන්ට වෙනස් විශේෂ එකක්. එහෙම නැහැ. හැමෝටම දේශනා කළා තියෙන්නේ චතුරාර්ය සත්‍ය. සත්‍ය බෝධිපාක්ෂික ධර්ම. හැමෝටම එකයි. දෙවියන් දකින්නත් ඕනේ චතුරාර්ය සත්‍ය. අපි අවබෝධ කරගන්නත් ඕනේ චතුරාර්ය සත්‍ය. වෙන එකක් නැහැ. ඉතින් සත්තා දේව මනුස්සානම් උන්වහන්සේ කිසිම රහසක් කිසි ගුරු මුස්තියක් තියාගත්තේ නැහැ. උන්වහන්සේ පිරිනවන් පාන වෙලාවේ ප්‍රකාශ කළ ආනන්දේ. කථාගතයන් වහන්සේට රහස් ධර්ම කියලා එකක් නැහැ. රහස් ධර්ම නැහැ. කියන්න දේශනා කළේ සියලුම දේ අඩු නැතුව